අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සූදානම් වෙමු තුන්වෙනි වතාවටත් ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලට අපි ඉල්ලා සිටිමු ඊෂගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරලා අපිට සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සක්මන් භාවනාව පියවර කිහිපයක් වම දකුණ ලෙස ගමන් කළ පසු ඔටෝ ගමන් කිරීමට පටන් ගනී ටික වේලාවකට පසු වේදනා ගුලි දෙකක් පෙරලී යන ලෙස පෙනෙන අතර මෙය මද වේලාවකින් ගෙවි ගොස් නැවතත් ඉබේ සක්මන සිදුවේ. ඇතැම් විට අරමුණු පැමිණියද බාධාවක් නොවේ. සමාධිමත් ගතියක් තේරේ. සක්මන හා පර්යංකයට සමාන කාලයක් යොදවමි. පර්යංක භාවනාව ඉඳගත් විගස හිස්තැනට යයි. සතිමත්ව බලා සිටීමේදී බාහිර අරමුණු විටින් විට දැනෙන අතර බාධාවන් නොමැත. හිස්තැනෙහි සතිමත්ව සිටින විට මොකක්දෝ හොයන්න පටන් ගන්නවා වගේ ගතියක් දැනෙන අතර එසේ නොකල යුතුයයි යන සිතුවිල්ල ඊළඟට පැමිණෙන්නේ මෙතන කෙලෙස් නැති තැනක් කියා සිටිලාය. සතියෙහි ෂාප්නස් එක වැඩි කළ යුතු බව දැනුණත් ඒ දියුණු කිරීමට නොතේරෙයි. මෙම தත්ත්වය මාස දෙකක පමණ කාලයක සිට ඇත. සතිය ෆ්ලැට් ලයින් එකක් වගේ. බොහෝ විට සංඥා හැඟීම් අඩු වී ඇති අතර දැන් මේ මම දැන් මේට පුරුදු වී සිටිමි. ඇතැම් විට වැඩ කරන තැන කටයුතු වලදී බුක් කීපින් කිරීමට පටන්ගෙන ඇත. ගෞරවනීය ස්වාමින්වහන්ස මෙම සිටින්නා වූ தත්ත්වයට පොඩි අකමැත්තක් ඇතත් එයට ඇති දේශය යටින් වැඩ කරන බවද පෙනේ. තවදුරටත් සතිය දියුණු කිරීමට ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී බව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකේ එක වාක්‍යයක් තියෙනවා ඒක හරි මේ ආරාධනා කරන සුළුයි. ඉතින් මොනවත් නැතිකොට මොනවද හොයන ගතියක් තියෙනවා කියන. මලක දේවාක්‍යය. මම හිතේ මොනවත් නැතුණාට පස්සේ මොකද්ද හොයන ගතියක් තියෙනවා කියන. තියෙනවා. කියෝ. හිස්තනෙහි සතිමත්ව සිටින විට මොකක්දෝ සොයන්න යන්න පටන් ගන්නවා වගේ ගතියක් දැනෙන අතර එසේ නොකල යුතුයයි යන සිතුවිල්ල ඊළඟට පැමිණෙන්නේ මෙතන කෙලෙස් නැති තැනක් කියා සිතිලාය. ඔය මෙන්න මේ හොයන ගතිය තමයි කෙලෙස් කියන්නේ. අපිට කොච්චර සැප දුන්නත් අපිට කෙලෙසයක් ඕන. අන්නේ ඉස්සරහට තල්ලු කරලා මොනවදෝ හොයනවා. ඒකට කියනවා ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියලා. අතෘප්තිකර தත්ත්වයක්. ඌන தත්ත්වයක්. කාමදාස தත්ත්වයක්. අපි ඔච්චර හම්බ කරලා ඔක්කොම ඉල්ලන දේ ඔක්කොම හම්බුණත් ඒ චිත්තක්ෂණේ මොනවදෝ හොයනවා. අන්නේ ඌන භාවයට බේත් නැහැ. මේ විද්‍යාව කියන එකට බේත් තියෙනවා කියලා. දේශපාලනඥයෝ කියන බේත් තියෙනවා කියලා. ආර්ථික විද්‍යාඥයෝ කියන බේත් තියෙනවා කියලා. සමාජ විද්‍යාඥයෝ කියන බේත් තියෙනවා උන්ට පිස්සු. උන්ට යථා කාලේ පණිවිඩේ හම්බ වෙයි. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මොනවද අඩුවත් අපි ඔක්කොම තියෙනවා. හැබැයි එක එකට එක එක අඩුපාඩු. හැබැයි ඔක්කොටම එකම තමයි තියෙන්නේ. ඉතින් මේක පොදුවේ කතා කරලා බැලුවොත් කවුරක්වත් නැහැ කියන්නේ නැහැ. ඉතින් ඔක මොකක්ද ඔගේ තියෙන ඔක අඩුපාඩු. අපි ඌන භාවයක ඉන්නේ, අതൃප්තිකර භාවයක ඉන්නේ. කාම දාසයි. ඉතින් කාමයේ කියන ඔයක මම කරලා දෙන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ කියනක වළක්වන්න බෑ. ඔක බාරගනින්. ඔන්න ඕකට අවදි වෙනවා නම් ඔය තමයි උපරිම සතිය. දෙන්න පුළුවන් උපරිම විවේකයේ දුන්නත් දෙන්න පුළුවන් උපරිම සෞඛ්‍ය දුන්නත් දෙන්න පුළුවන් උපරිම පෝසත්කම දුන්නත් මේ හිතේ මොනවාද හොයන ගතිය, පාහර ගතිය, තුත්ප තුච්ච ගතිය, තුප්පහි ගතිය ඔක්කොගම එකයිනේ. අන්න ඒකට අවදි වෙලා ඉන්නවනම් අපි කොච්චර සතුටින්ද ඉන්නේ මේක ඉවර කරන්න බැරි ලෙඩක්. මෙච්චරයි. මේකට කියනවා සංසාර රෝගේ. ඒතියෙදී අපි හොයන්න පටන් ගත්තොත් බල්ලන්ට හැතැම්ම නැහැ වගේ දුව දුව අර රිසර්ච් එකයි මේ රිසර්ච් එකයි අර පරිේශනය මේ පරිේශනය සියලු මාර්ය පරිේශන මුල්ලේ. හොයන්න ප්‍රශ්නයක් නැහැ. ලොකු සංසි කියලා තියෙන දවසේ නිතරම වැඩ කරමින් ඉන්න. මොකද නැත්තම් පිස්සු හැදෙන නිසා. හැබැයි කොච්චර කෙරුවත් ඉවර කරන්න බෑ. ඉතින් ඒක බාරගත්තා නම් ඒක නෝ රහත් කියලා. වැඩ නතර කරන්න වැඩ කරන හැබැයි මේවා නිකන් පොඩ්ඩක් මේ සෙල්ලම් ගෙවල් වගේ. විනෝදාංශ වගේ කරගෙන ඉන්නවා. ඌ මට වැඩිය ලොකුයි ඌ මට වැඩිය පොඩි මොනවාක්වත් නැහැ. ඔක්කොටම තියෙන එකම ඌන භාවය ඔන්න ඕක ප්‍රසිද්ධිය කියවෙනවා නම් අපි ඔකට ලෑස්ති නම් ওই ගතිය තාම ළමා මනසේ නැහැ. දෙමාපියෝ තමයි ඔක දාන්නේ. අරක වයන් මේක වයන් අර කරපන් මේක කරපන් කිය. ඉතින් ඊට පස්සේ ළමයට විශාල වැඩ කොටසක් පෙන්නලා විභාග රාශියක් පාස් කරලා අන්තිමටම ආයෙත් ඔතෙන් ගෙනලා වැඩනවා. ඉතින් මේ ඕමාන් වලින් ආපු දුව එදින අවුරුදු 11ක් ඇති. ඉතින් ආ කියලා තියෙනවා මේ තාත්තට මං කවදාද මෑණි කෙනෙක් වෙන්නේ. ඉතින් මොකටද ඉගෙන ගන්න? දීපං කෝත්තර මං කවුද කෙල්ලේ මෑන් කෙනෙක් වෙන්න උඹට අවුරුදු 10ක් 15ක් වෙනකන් ඉඳපෙ ඉතකන් කරන්න තියෙන කඩප්පුලි වැඩ වලින් අඩුම කඩප්පුලිකම තමයි ඉගෙන ගන්න. ඒක කරපන්. ඊට වැඩි වෙන එක ගියොත් අප්සෙට් යන එක ඉගෙනගෙන සත්ත පහක වැඩක් නැහැ. ඒක මම හොඳටම දන්නවා. උගත්කමට ඉන්නේ අන් දෙකක් විතරයි. ඒ නැති එක හොඳයි. මොකද අං ආපේ කාටයකට අනින්න හිතෙනවා නෝට නිකන් ඉන්න බෑ. අංගට මෝරනකොට හරකුණ්ඩ නියරට තියලා හරි අනිනවා. ගහකට තියලා හරි අනිනවා. දෙන්න ඕනේ නාංගට අං දෙක මැදට කිතුල් පොල්ලකින් උඹට අංගට ආවට අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් උගත් ඔක්කොටම එන පිස්සුව නැති කරලා ඔක්කොම හරි ගියත් ඔය ඔය ඌන භාවයේ. ඒක මේ මොකක්ද ඒ සූත්‍රය මේ රට්ටපාල සූත්‍රයේ රජුරවණ්ඩ කියනවා රජතුමනි රට රාජ්‍ය දිනුවත් ඔක්කොම හම්බුණත් මැරෙමිලාවේ ඌනෝ අතිත්තෝ කාමදාසෝ. කාමදාසෝ කියන එකට කේමනන්ද සාන්ත කියනවා අපි කාම රාජිනියගේ කාම රාජධානියේ බත් බැලිය උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා. එක එක්ක සතුට වෙලා නැහැ. දුණු වතුර බොන්නාසේ. වෙමව කියනවා මගේ කැඹිරිල්ල ඔයාගේ කැඹිරිල්ල වගේ නෙමෙයි මම එක සුපිරි. මම හොඳ කැඹිරිල්ලක්. ඔයා වගේ නෙමෙයි කියලා එක එකාට එක එකාට හෙළු වෙන්නට. මෙන්න මේක දැක්කට පස්සේ ඒ නැවත හොයන ගතිය නතරලා යනවා. ඒක තමයි පිටිච්ච ගතිය කියන්නේ. හොයන්නේ නැහැ. නිකන් ඉන්නේ වැඩ. හැබැයි කිසියම් දෙයක් වැඩක් කරුවා කියලා හරි ගියයි කියලා දෙයක්වත් නැහැ වැරදුණයි කියලා දෙයක්වත් නැහැ සෙල්ලම්පත් වෙන එකනේ. නිකන් සෙල්ලංගයක සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් ඒක නිසා මේක හයියෙන් ප්‍රසිද්ධ කරන්න ප්‍රකාශ කරන්න ඒක පිනක් කියලා හිත හදාගන්නේ කොහොඳයි. මේක දකින්නක ඔය සියලු ඉල්ලනදී සේරම දුන්නත් අපේට සතුටු නෑ. අපි ඔය කඹුරුලා කඹුරුලා හම්බ කරුවයි කියන්නේ රක්විදි රජකම හම්බ වෙනවා. එහෙම නැත්නම් හොඳ වාහනයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකක් හම්බ වෙනවා. මොනවා හම්බුණත් මල හොන්තුයි බැඳපු නැති වුන් හිතනවා මොන ගෑණියක් ගත්තාම සම්පූර්ණ වෙනවා කියලා. ගෑණියක් ගත් එක කියනවා හිතනවා අල්ලපු ගෙදර ගෑණි ගත්තා නම් මේ ගෑණිට වැඩිය හොඳයි. ඊට පස්සේ අල්ලපු ගෙදර එක හිතනවා මේ ගෑණිය හම්බුනා නම් එහිමිනියට හොඳයි. ඊට පස්සේ කියනවා නෝනා උනත් එක විදියයි මණිකේ උනත් එක විදියයි නෝනා උනත් මණිකේ උනත් අපිට වදේමයි. බෙන්දා නොබෙන්දා ඉන්දියාවේ පහළට ප්‍රධානම දාර්ශනිකයෙක් කියනවා සත්‍ය අවබෝධ කරගන්න බඳින්න ඕනයි කියන. ඒකලා කියනවා මට ප්‍රසිද්ධව හම්බුණා පුතෙක් අන්න බලන්න පුතා අංග සම්පූර්ණ ඥානවන්තෙක් කියලා. පුතා කියනවා තාත්තා මෝඩයා මම බඳින්න නැතුව ඥානවන්තෙක් කියලා තියෙනවා බඳින්න නම් එපයි කියලා. දැන් අප්පා කියන දේ ආනද පුතා කියන දේ ආනද? ඉන්දියානු දර්ශනයේ තියෙන සිද්ධාර්ථ කුමාරයන් බැන්දා. දරුවට රාහු කියලා නමක් දැම්මා. නැද්දකින් කියන්නේ නැතුව. ඉතින් හොය ඇත්තටම මානවයිජ් වාසිකම් පැත්තේ වැරදි වැඩේ. පවුලට බබා හම්බෙච්චලා මෙන්න ගෙදර මිනිහා පැනලා ගිහලා. ඒකල දරුවට නමක් දාලා යනවා රාහු කියලා. අර ඇහිච්ච එකට පොඩ්ඩක් නම පාරලා රාහුල කියලා දාගන්න. ඔක්කොම දීලා බලන්න බුදුහාමර කරනවා ඔයිට වැඩි දඬුවමක් නැහැ මිනිස්සුයෙකුට ජිනේ කදරියන් දාණේන. කෑදරයට දීපන්. ඒක උට දඬුවමක්. හම්බෙන්නේ නැත්තකල් අපි හිතන අර හම්බුනොත් හරි මේක හම්බුනොත් හරි මේක හම්බුනොත් හරි කැරට්ටල් එල්ලගත්ත බූරුවා වගේ අදිනවා. කැරට්ටල් එක ආපු දවසේ නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මැරෙන්න ඉස්සෙල්ලා ඕක දැනගත්තොත් අන්න වැඩි. මැරෙන වෙලාව වුණොත් ඊ අනිවාර්යයෙන් මේක භවයට ඕක කම්ම නිමිති, ගති නිමිති වෙනවා, කර්ම වෙනවා. ඉන්නකන් ජීවත් වෙන්න මොන්න જાති කෙරුවත් මේකේ තියෙන ඌන භාවයේ ඌන භාවයේමයි. අන්න ඒක අපිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න පුළුවන් වීම ලুকু ජයග්‍රහණයක්. එතකොට ඒක ලාභයක්ද පාඩුවක්ද කියලා ලෝකයා ටිකක් ප්‍රශ්න කරાવી. මේක නම් උපරිමය මේක දැනගත් එක ලාභයක්ද පාඩුවක්ද දෙකටම අහුවෙන්නේ නැහැ. ඕක සතුටක්ද කනගාටුවක්ද කියන්න බෑ. මොන දේ දුන්නත් ඇති වෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ওই ප්‍රශ්නෙත් අපිට මදි. තව ප්‍රශ්නයකට යන්න. ගරුතර ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේට පැමිණියේ පළමුවන වතාවටය. මේ දින තුන තුල මා යම්කිසි කුසල කර්මයක් සිදු කරගත්තෙහිද ඒ කුසල ශක්තිය මා ඔබ වහන්සේට අනුමෝදන් කරවමි. මක්නිසාදයට ඔබ වහන්සේ මට සත්‍යය කියා දුන් බැවිනි. සක්මන් භාවනාව මා සක්මන කලේ ඔබ වහන්සේ පෙර දින ප්‍රකාශ කළ පරිදි කොක් ගමනිනි. නමුත් අද දින තුල මා නිවැරදිව සක්මනට පැමිණ ඇත. සක්මනේදී මගේ දකුණු යටිපතුල කාපට් එක තුල ස්පර්ශ වීමේදී ඇඟිලි තද වී විනුබ ඉස්සී එන බව මා දකිමි. වම දෙසේමය. වම දකුණ යනුවෙන් සතිය පිහිටුවන විට මට මා තල්ලු වී යන බවක් අද්දුටු වෙමි. මේ ගැන පහදා දෙන සේක්වා. පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී ටික වේලාවකට පසු මගේ අත ගැස්සී යන බව දුටිමි. හුස්ම ගැනීමේදී ආශ්වාසය පපුව තුළට ඇතුල් වෙනවා අත්දැක්කෙමි. ප්‍රශ්වාසය නොදැනේ. මම මට කිසිම මතකයක් නැතුව මම කිසිම මතකයක් නැතුව පිටිපසට එළවේ. එවිට මට සතිය නැති යයි හැඟේ. නැවතත් භාවනාවට පැමිණි පසු කකුල් දෙක හිරිවැටි මා වේදනාවටපත් වේ. මෙයද පහදා දුන මැනවි සාමින් වහන්ස ඔබ වහන්සේට ඉක්මනින් චතුරාර්ය සත්‍ය වැටහේවා. මවක්. ওই විදිහට Tamanට කකුල වේදනාව තියෙන වෙලාවයි අස්පනා අපිට මයිලක වේදනාවක් දැන් තියෙනවා කියලා දැනගන්න එක හොඳක්ද නරකක්ද කියන එක අනුව තමයි බහදලා දෙන්න පුළුවන්. කකුල වේදනාවක් තියෙන වෙලාවේ හරියට මම දන්නවා වේදනාවක් තියෙනවා කියලා ඒක හොඳක්ද නරකක්ද කියලා අම්මගෙන් අහලා බැලුවොත් හරි. කැමැති දේ එළියපෙක නාත උසන්. ඊයේ නම් හැබැයි තිබුණා කඳවන්න එපා කියලා. මොකද කියන්නේ? මොකද කියන්නේ දැන් මේ විදිහට කකුල ඉඳගෙන ඉනකොට හිරිවැටි වේදනාව දැනෙන එක තියෙන වේදනාව තියෙන වෙලාවේ දැනෙන එක හොඳ එකක්ද නරක එකක්ද? තියෙන මගෙන් අහන්නේ මොනවද? දෙන ලියලා තියෙන මොකද්ද කරන්නේ කියලා. ඒ නිසා ලියවලා නඩු නඩුව ලියලා උසාවියට දානසලා කියවලා බලන්න. ඒතර තමන්ගේම කමටහන තමන්ට සුද්ධ වෙනවා. මේ යන මේ සංනිවේදන ක්‍රමයක් අනුව ලියනකොටම කමඨාන සුද්ධ වෙනවා. හරියට ලියන්න තියෙන දේ තියෙන හැටියට පේන එක තමයි සතිය කියන්නේ. ඉතින් වේදනාවක් තියෙනකොට වේදනාව දන්නවනම් ලොකු ලොකු සතියක්. අනිත් එක බලන්න එතකොට එපයි කිව්ව සතිය යන්නේ නැහැ. ඒ රූප කර්මස්ථානයේ වගේ නෙවෙයි වේදනාවන් පස්සනට ගියාට පස්සේ සතිය එලවන්න ගියත් යන්නේ නැහැ. මොකද අර වේදනාව යන්නේ ඒක සතියට හරව ගන්න දන්නවනම් කාරූපාරමණයට වැඩිය අරූප ආරම්මනේ පළවෙනිම තියෙන වේදනානුපස්සනාවේ ලොකු සජීවී ධර්මයක් උගන්වනවා අපිට. ඉතින් ඒකට බය කරලා තියෙනවා අපි මේ දුක් වේදනාව හොඳ නෑ සැප වේදනාව හොඳයි කියලා. ඒ නිසා අපිට අර එන අවබෝධය අපි වේදනා කියන එකට සැප දුක් කියලා විශේෂණ පදයක් දානවා. සැප වේදනා දුක වේදනා කියලා. ඒකල අපි ඇස වහනවා දුක් වේදනාවට. ඉතින් අපි සැප හොයන පිස්සු ගන්නට වැටෙනවා. සරුවඥාන්සේ පළවෙනි ආරි සත්‍ය වශයෙන් පෙන්වන්නේ දුක් වේදනාව තමයි. ඉතින් ඒක පේනකොටම එනකොටම දන්නවනම් ඉතින් අපි දුක් වේදනාවට දුක්ඛාරි සත්‍යයට කැමති වෙනවා. අනිත් දවසේ උකට ලෑස්තිලා ගියම අයියෝ ඕකක් දෙයක්ද කියලා ගණන් ගන්න නැතුව. ඊට පස්සේ ඊට වැඩි ටිකක් ලොකු වේදනාවක් එනවා. ඒකට ආයෙ ලියුමක් කියලා අහනවා සාංශ සාමාන්‍ය වේදනාවක් කරන්න පුළුවන් ටිකක් ලොකු වේදනාවට මම දැන් පැන්ඩෝල් පෙත්තක් ගන්නද නැත්නම් ඉඟුරු කොත් මල්ලි බොන්නද කියලා. ගණන් ගන්න බෝ දිගට බලංගෝ අයියෝ ඕකත් මොකද්ද කියම ඔන්න ඊටත් දෙටි ටික එකක් එනවා. ඉතින් ඒකටත් නොන රෑ දෙකට විතර ලියුමක් ලියනවා. දැන් නම් සෝහන්ත එක දෙක වේදනා නෙවෙයි තුන එන්නේ කියලා. ඉතින් ඔහොමම ටික ටික ටික ටික ගියාම අලියක්කට <laughs> ඉදි අප්පයක් ගණන් නැතුව වගේ. ඔය සිංහලේ කියන්නේ ඔකට ගූ කප්පරක් ආපු එකට මඩපුවා ගිරියක් ගන්නද කියලා. <laughs> ඉතින් භාවනා කර කර යනකොට මඩපුවක් වහන්න. ලියලා වැඩකුත් නැහැ. ඒ නිසා ඔය ලියුම ඔක්කොටම වටිනවා. ලියුම තියාගන්න ෆයිල් කරලා මෙන්න මම එදා භාවනා කරනකොට මට ආපු වේදනා සයිස් එක. හෙට වෙනකොට වැඩේ ටිකක් වැඩි වෙනවා. ඒත් යනවා. ඔහොම කරගෙන කරගෙන යනකොට ආකාශය තමයි සීමාව. යානවා කියන්නේ පුදුමාකාර ඉවසීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒකෝර හිතනවා මේක වැඩගත්තේ නැත්නම් අපි කොච්චර සෙවලියොද? අපි කොච්චර කොන්දපැණිති જાතියක්ද? අරයට මෙහරි චරිචුරු ගාගා ජනතුරු ගාලා ජනතුරු අහන මිනිහත් වේදනාවෙන් ඉන්නේ. ඌට මොකද තියෙන විශේෂ සුදුසුකම්? කියන්න එපා, හ්ම් ගන්න එපා. කතා කරන්න එපා. ඉවසපම් පපුව කියලා පපුව අතුට්ටි අගාගත්ත ඊගා පරියන්කිට ගියා. හොට්ටු විදයි. නැත්තම් ලබන ආත්මේ හරි අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාව. කකුල පොළවේ ගැටෙන ස්ථානයේ දෙස සතියේ යොදමින් සක්මන් භාවනාවේ යෙදිමි. සමහර අවස්ථාවලදී කකුලේ සීතල ගතියක්ද අතේ හිරි ගතියක්ද දැනුනි. විනාඩි 45කට ආසන්න කාලයක් සක්මනේ යෙදෙන අතර එහිදී අතේ පයේ රිදීම් ආදිය ඇති නොවේ. නමුත් සක්මන අවසන් වී padipela බැහැගෙන යන අවස්ථාවේදී කකුලේ අඩිය හා උකුල්ලට ආශ්‍රිත ඊතා දැඩි වේදනාවල් ඇතිවේ. පරයන්ක භාවනාව පරයන්කේදී කය දෙස බලා සිටින අතර එවිට හිස දෙපසට වැනෙන වාසේ දැනෙන අතර ඇඟිලිවල ලේ ගමනාගමනයේද හොඳින් දැනේ. මෙසේ කයෙහි සිදුවන දේ බලා සිටීම සුදුසුද? එසේ නැතිනම් හුස්ම රැල්ල හෝ පිම්බීම හැකිලිම දෙසම බලා සිටිය යුතුයද? ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා. ඔය ආනාපාන කියන්නේ කායනපසනාව. ඒ ඇඟිලි වල නාලියන ගතිය හිරි වැටෙනවා, හිරි යන ගතිය ඔක්කොම කායනපසනාව. ඉතින් මේ ඔක්කොම එකක් බලනකොට වටේ තියෙන ඔක්කොමත් පේනකොට සැකනම් අර මුල බලපෙක බලන්න. සැකනද මේක වැඩෙන්න ඉඩ අරින්න නම් ඇඟිලි කරෝලක් තියෙනවත් බලන්න, හිරි වැටෙනවත් බලන්න, හිරි යනවත් බලන්න අරකත් තියේදී විශේෂ දිගට බලන්න. ඒකේ බුරුම පඬිස්සවාංශ කියනවා ඔය පරණ එවරිඩි වගේ ටෝච් එකක් ගන්න පිටියට ගහපුවාම මැද සුදු ලපයක් තියෙන වටේට ලොකු රවුමක් එළිය වෙනවා. ඒ සුදු ලපේ තියෙන තැන තමයි බලන්න ඕනේ. හැබැයි අර වටේ රවුමේ තියෙනවත් අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක අතිරේක ලාභයක්. ඉතින් භාවනා වැඩෙන්න ඕන නම් ඔක්කොම බලන්න. සැකනම් සද්ධාව මදිනම් කෙලුණා කියලා හිතනනම් අර මූල කර්මස්ථානේ විතරක් බලන්න. ඒ මූල කර්මස්ථානේ බලන්න යා මේ වෙලාවේ ටිකක් වෙහෙස කරයි. මේ සෙල්ලක්කාර කට්ටියට කියන භාවනාවේදී මතුවෙන දේ කවදා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යන්නේ අතේ යන්න අරින්න කියලා. ඉතින් එතකොට භාවනා සීමා වැට කඩු නැතුව පැතිරෙන්න පටන් ගන්නවා. අර අර මූල කර්මස්ථානයේ බලන්න ගියොත් නැවත නැවත අර දඟ කරන දරුවා කොටොටිල් එක දාලා හිර කරලා තිබ්බා වගේ ඒකයි අතපය හයි වෙන්නේ නැහැ. උට නටන්න දෙන්න ඒ නටන ගතිය තමයි මේ පේන කිති උංගෝ දෙනෙක් එකට බයයි. එන්නේ බයට කියනවා සමතේ කියලා. එයා අර මූල කර්මස්ථානෙම යොද යොදව ඉන්නවා. ඕනෙකට යnderනවා නම් ඒකට කියනවා මූල කර්මස්ථානේ තාරසා වේදී අතිරේක අරමුණු ලබනවා. ඒ අනුව පැතිරීමක් විස්තර විස්තරයක් සිද්ධ වෙනවා. විපස්සනා සිද්ධ වෙන නිසා දාලා බලන්න මම සමතෙරද කැමති විපස්සනාටද කැමති කියලා. අතිපූජනීය ලොකු සාමින් වහන්සේ පරයන්ක භාවනාව මගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම වේ. ඉඳගත් විගසම පිම්බීම හැකිලිම නොදැනී යයි. පරයන්කේ සිටන විට සිත සිතුවිලි වලට යයි. නැවත ෂේම භූමියට පැමිණේ. පෙරදීමෙන් සිත සිතුවිලි වලට ගමන් කිරීම පිළිබඳ කම්පා වීමක් නැත. ඕනෑම විටක සිත ගොදුරු වීමට පැමිණෙන බව වැටහි. මේ දින දෙක තුන කරන ලද පර්යංකවලදී ශරීරයේ නොසන්සුන් බවක් වැටහේ. නමුත් එය ඉවසාගෙන පර්යංකයේ සිටිමි. වේදනාද පැමිණේ ඒවාද ඉවසාගෙන සිටිමි. තවද සිත නින්දකට ගමන් කිරීමක්ද මේ දින දෙකේ සෑම පර්යංකයම කම සිදුවිය. ඔබ වහන්සේ දෙසූ පරිදි නින්දෙන් පසු නැවත මූල කර්මස්ථානයට යොමු කර ගැනීමද කරගත හැකිය. එය නිදිමතක්ද නොමැතිනම් සිතේ ඇති අලසකමක්ද යන්න නොමැටහි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන සීක්වා. ওই විදිහට අර හිත මෙතෙක්ක නොගිය පැති වලට හිත හිමීට යන්න පටන් ගන්නවා. ඉතින් ඒ පිළිබඳ අවබෝධයක් නැති නිසා ඒවලද සංඥා නැති නිසා ඒව හඳුනා ගන්න බැරි නිසා අපේ හිත කියනවා ඒව නිින්ද කියලා. නැත්නම් හිත ලීන වෙනවයි කියලා කියනවා. නිලීන වෙලා යනවා. නමුත් ඒක කමඨාන සුද්ධ වුණත් නැත්නම් ටික කාලයක් යනකොට ඒකට තියෙන බය ඇරිලා එතන ගියාට පස්සේ පොඩ්ඩක් අවදි වෙන්න හිතනවා. ඒකට ගොඩාක් කල් යනවා කමඨාන සුද්ධුුනේ නැත්තම්. කමඨාන සුද්ධුනොත් බය නැතුව යනවා. ඒ ටික ටික යනකොට පේනවා එතෙන් ගියාට පස්සේ තවත් එහා පැත්තේ තව අන්ධකාර ප්‍රදේශයක් තියෙනවා. තවත් එහාට යන්න යන්න අන්ධකාර ප්‍රදේශ තියෙනවා. ඉතින් මේක විස්තර කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ බටහිර මානසික විද්‍යාවේ එයාගේ ගෝලයා කාල් යුම් එයා කිව්වා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ උඩු හිතේ ඉඳලා යටි හිතට යන්න බින්ගයක් අපනට කියලා දුන්නා කියලා. ඔය යන්න හදන්නේ යටි හිතට තමයි. හරි බයලවන තැන. ඔකේ අපේ මේක තමයි. මේක ඇතුලේ තමයි ඔක්කොම අපේ පෞෂත්ව ලක්ෂණ පුරුදු ඇබ්බැහි ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඔක්කොම තැපපත් කරලා තියෙන ඔක යට. ඒක හරිම තුච්ච පාහර අද්දකීම්. තුච්ච පාහර පෞද්ගලිකතා. ඒ වගේම පෞෂත්ව ලක්ෂණ. ඒ වගේ సంతානෙන් ගෙනාපු කුණු කන්දල් ඔක්කොම ටික තියෙනවා. ඉතින් හිතේ එතෙන්ට යනකොට බයයි. දන්න දෙයට එනවා. දැන් මේක ටික ටික අරින්න ඕනේ. යනකොට අපි unknown කියන එකට නොදන්නා දේට යන්න යන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි පුළුවන්. සතිය තියෙන කෙනාට විතරයි පුළුවන්. සීලය තියෙන කෙනාට විතරයි පුළුවන්. අනික් කට්ටිය දන්න එකට දුවගෙන එනවා. දන්න එක හොඳයි, නොදන්න එකට වැඩි කියලා. නමුත් භාවනා කරන එක නොදන්න කාටත් දැයින ඉඩක් දීලා මේ ජීවිතේම මෙතෙක් අපේ හිතේ වැඩගත්ත නැති නියුරෝබ්ස් ටික ස්නායු පද්ධති වැඩ කරන්න යනවා. ඉතින් ඒකේ අන්තිම තමයි ධර්මඥතාවය. නමුත් අපි කොච්චර මැට්ටොද කියනවා නම් අපි දන්න දේ මතම රඳාපවතිනවා මිසක් අලුත් දෙයකට යන්න ලෑස්ති නැහැ කියන්නේ ශ්‍රද්ධාව නැහැ. සෙල්ලක්කාර ගතියක් නැහැ. යෝනිසෝමනස්කාරේ නැහැ. ඉතින් ඒක දැනගෙන අනිත් දවසේ බහනකට වාඩි වෙනකොටම හිතා ගන්න නැහැ. මම කාය ජීවිත নিরপেক্ষව ගිහිල්ලා ওই ටිකටත් ගිහිල්ලා බල්ලා එනවා යන්නේ ලේසයයි. අංශු මාත්‍රය යන්නේ. හැබැයි මේ යන්න හදන මේ පෙළ ගැස්ම සූදානම් ශරීරේ අප්‍රමාදී භාවය ඒක තමයි මේ ජීවිතේ අපි උපයගන්න එකම දේ. ඉතින් ඒක එනකොට සූදානමින් යන මනසට ඒකට බයක් හිතෙන්නේ නැහැ. සූදානම් නැති වුණොත් අර කෙලෙස් අපි අවසලා ආපහු ගෙනත් දාන. ඒ නිසා යනකොට බුදුන්ගේ කාය ජීවිත පූජා කරලා මම මේ වගේ වුණත් මම වෙනදට වැඩිය පොඩ්ඩක් ගිහිල්ලා එනවා කියලා ඉදිරියට යන්න ඉතින් ඒ යන ගතියට කියන්නේ පරුස ගතිය කියලා. හරි පරුසයි. ඉතින් කාන්තාවන්ට බෑ වාගේ. පරුස ගතිය කාන්තාව ගාව අඩුයිනේ. අඩු වුණාට තියෙනවනේ. කඩප්පුලි ගතිය, පරුස ගතිය, බෙල්ල කඩාගෙන පහින ගතිය තියෙනවා. තියෙනවා නම් පැනපියාව. හැබැයි හැම පුරුෂයෙක්ම පුරුෂයෙකුත් නෙයි ඒක මම හොඳටම දන්නේ. හුඟක් කඩේ ස්ත්‍රී මේ නැගතෙන් ඉපදිලා තියෙන්නේ. ගෑනු වගේ. ඉතින් ඒ නිසා මෙතනින් එහාට ගියොත් බුද්ධ පුත්‍ර වෙනවා. මේ හරි ගියොත් බුද්ධ දිවිත්‍රු වෙනවා. එහෙම නැත්නම් අර හිටපු தත්වෙම නතර වෙනවා. නිසා භාවනාදී මේ වගේ තැනට යන්න ගොඩක් කල් යන්නේ අවුරුදු 7ක් යන්නේ නැහැ, 6ක් යන්නේ නැහැ, 5ක් යන්නේ නැහැ, 4යි 3යි 2යි 1යි මාස 6ක් යන්නේ දවස් 7න් කරන්න පුළුවන්. පැන්නේ නැත්නම් හතක් තියා බුද්ධ වර්ෂ බුද්ධ බුදුහමරු හත් දිනක ආවත් උතරම තමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ ඉතින් මහණෙනි මේ සතිපට්ඨානේ වඩනවා නම් අඤ්ඤා සතිවා උපාදිදේශේ අනාගාමිතා. ඒ නිසා මෙතෙන් යනකොට සූදානම් වෙලා යන්න අස්සය පන්නන්න එහා පැත්තට. ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිමේ පරයන්ක කීපයකදීම ආරම්භක අවස්ථාවේම සිත හිස් අවකාශයට පැමිණි. එහිදී ඊතා සුවදායක බවක් දැනේ. මෙලෙස හිස් අවකාශයේ තුල ටික වේලාවක් සිට විට සිතට සිතුවිලි වේදනා පැමිණේ. මේ පිළිබඳ අමනාප නොරිස්වීම ගති ඇති නොවේ. මාගේම පෙර කර්ම එලෙස පැමිණෙන බවට ඔබ වහන්සේ ධර්මදේශනයකදී කළ ප්‍රකාශය මතකයට පැමිණේ. ඒවා ඇති වී නැති වෙන අයුරු සතියෙන් දැකගනි. සිතුවිලි වේදනා නිසා අලුතෙන් කර්ම රැස් නොකර සිටීමට හැකි තරම් වෙහෙසේ. මෙලෙස විතක හිස් අවකාශයටත් නැවත සිතුවිලි වේදනා ආදියටත් තවත් විටක උදරයේ දැඩි තද බවත් වැටහි. මෙලෙස පෑ පුරා පර්යංක භාවනාවේ යෙදී ධර්මාවවාද ලබා දෙන සීක්වා. මේ පැයෙන් පිට එදිනදා වැඩ කරනකොට සක්මන් කරනකොට එහි යනකොට මේ යනකොට අත නමනකොට දිග යනකොටත් ওই ටික කරන්න පුළුවන් නම් මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. දවස පුරාම සතියෙන් ඉන්න පුළුවන් වෙනවා. ඉතින් පහසුකම් ටික දීලා මේක පුරුදු කරන්න. පැයක් කියන්නේ ලොකු කාලයක්. ඊට පස්සේ බලන්න ওই පැයට ඉස්සෙල්ලා මේ වගේ හුදානමක් තියෙනවා. පැය ඉවරනාට පස්සේ කොච්චර වෙලා මේ උපයගත්ත එකලස දිගට පවත් ගන්න පුළුවන්ද කියලා. අන්න ඒකෙන් තමයි අපි මේක ඉතිර පැතිර වැඩෙන්න විවිධාංගීකරණය වෙන්න ඉඩ දෙන්නේ. ඒ නිසා මේක හැම වෙලාවෙදීම අච්චරම ඝන බහලව නැති වුණාට දල වශයෙන් හෝ ලාවට හෝ අනික් වෙලාටත් යොදන්න ඕනේ කියන අදිෂ්ඨානය තමයි ඊගාට වඩා ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මා ලද අත්දැකීම් මෙසේ වාර්තා කරමි. මම වම් පාදයේ තබන විට වම ලෙසත් දකුණු පාදයේ තබන විට දකුණ ලෙසත් මෙනෙහි කරමින් සක්මන් භාවනාව ආරම්භ කරමි. එහිදී ලනුපැදුරේ ගොරෝසු කෘෂ්ඨය මත පාදයේ ස්පර්ශය හොඳින් අධ්‍යයනය කළෙමි. එක් පාදයකින් අනික් පාදයට සිරුරේ බර මාරු වන විට එම පාදයේ විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා පැමිණ අනික් පාදයේ විලුඹ මතට ගමන් කරන ආකාරයේ දෙස බලා සිටියෙමි. ටික වේලාවක් සක්මන් කරන විට සිරුර යම් රිද්මයකට පැමිණෙන බව දැනුණු අතර එය පෙරහැරක ගමන් කරන ඇතෙකුගේ චලනයක්සේ දැනෙන්නට විය. සක්මන අතරතුරදී විටින් විට කොන්දේ වේදනාවක් හටගත්තද එය සක්මනට බාධාවක් කර නැගීමට වග බලාගත් සක්මන අතරතුරේදී විටින් විට හිත වෙනත් අරමුණු වලට ඇදී ගියත් එය දැනුණු වහාම නැවතත් සිත සක්මන වෙත යොමු කර ගැනීමට වගපලා ගත්ෙමි. භාවනා කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ওই විදියට හිත පිට යන හැම වෙලාවෙම නැවත ආරක්ෂාව වෙනස හිත තියන්න ඕන තැන දන්නවනම් ඒකට කියනවා සාසනික සරණක් තියනවා කියලා. එහෙම නැත්නම් අසරණයි. මේක සාසනික නාත භාවයක්. යන්තින් තන දන්නේ නැත්නම් අනාතයි. ඒ නිසා හිත කැළඹෙන එක ස්වභාවයි. මේ කැළඹෙන හිත ගෙන්නලා තියන්න ඕන තැන මොකද්ද කියලා දන්නවනම් හරියට මේ කොට නැගිල්ල ගින්නකට අහුනොත් අපි යන්න ඕනේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක අපි දාන්න. ගින්නකට ගත්තොත් අන්න අතෙන් යන්න කියලා මෙහෙන් දාලා දිනුනේ. ඇත්තටම අර පරණ එකක් මං ගෙනත් දැම්මා. ඒ රිලව්වේ කඩලා දැම වැඩක් නැති දේවල් කියන්න හොඳ නැහැ කියලා වුන් මේ ගින්න ගෙන්නෙත් නැහැනේ. අන්තික අර ඇක්වලින්කා එකේ විසිකරු බෝඩ් එක. මම ඉතින් ගෙනත් තිබ්බා. ඒකේ මට කිව්වා ස්වාමීන් වහන්සේ රිලව්වේකට කැමති නැහැ වගේ උන් කඩලා දැමයි. නැත්නම් නිකන් බොරුවටම ගැහුවා මෙතන ඇසෙම්බලි ග්‍රවුන්ඩ් කියලා. කවුරු හරි ගින්නක් හදගත්තට පස්සේ දන්නවනේ මෙතනින් පිට වෙන්න ඕනේ මේකයි ආරක්ෂක තැන කියලා. ඒක මේ ගොඩනැගිල්ල කායරකට දෙනවනම් ඉස්සල්ලාම කියලා දෙන දෙයි. ඉතින් අපිට මේ ගේ මේ ශරීරය දෙනකොට හිත නන්නත්තර වුණොත් කොහෙද හිත තියන්න ඕන කියලා දන්නවනම් සසරණයි සනාතයි. ඒ වෙලාවට කොරස් කටියවත් අත දාගන්න බරුව ඉසබැ තාත්ත බැතකට බුදු අම්මෝ කියලා නටන්න පටන් ගත්තොත් වැඩක් නැහැ මේ ගත කරපු ජීවිතේ. ඒ නිසා හැම වෙලාවෙම ජීවිතේ ඉන්නේ අනතුරුදායක තැනක කොතැනද ආරස්සක තැන. ලක්මන් කරනකොට නම් ඇවිදින කය නැත්තම් පය. ඉඳගෙන ඉන්නකොට නම් ඉඳගෙන ඉන්න කය නැත්තම් සමහරට ආස්වාස් ප්‍රස්වාස සමහරට පිම්බි මෑකිලිම. බත් කනකොට කොහෙද හිත තියන්න ඕන? අදිසියක් හරි පුළුවන් වුණොත් නානකොට කොහෙද තියන්න ඕන? යනකොට එනකොට කොහොමද තියන්න ඕන කියන බුදුරජාණන්සේ බොහොම සරල උත්තරයක් දෙනවා. යතහ යථාවා කායෝ පනිහිතෝ හෝති තතහ තතානම් පජානාති. යම් යම් ආකාරද මේකයි විහිරෙන්නේ ඒ ඒ ආකාරයට හිත තියන්නේ කියලා. ඒකටයි මේ ගිය ආත්ම පින් කළ මේ මනුස්ස ආත්මයක් ලැබුවේ අපි. නමුත් අපි හිතනවා මේ දරුවා ගැන හිතන එක හොඳයි, බුදුහමර ගැන හිතන එක හොඳයි, පවුල ගැන හිතන එක හොඳයි කියලා මේ මගදී හම්බෙච්ච කොන්ත්‍රාත්යක් ඉතරයින් තියාගෙන අර තමන්ගේ කයත් එක්ක ගත කරන එක නැති කරලා. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේ කරන දෙයක් නැහැ. ඒ නිසා මේකේ කියනවා මම දන්නවා ඒ විදිනකොට හිත පිට ගියොත් ගන්න පුළුවන් කියලා. බලන්න හැම ඉරියව්වෙම හිත පිට ගියාට කමක් නැහැ. දඟත් ටිකක් ඕනේ පරිස්සමෙන් ඈ දඟ කෙරුවට කමන්නේ එන තැන දන්නවනේ ඉතින් මේක වෙලා තියෙන ඉබ්බ වගේ අපි යන යන තැන කය අරගෙන යන්නේ බය වෙන දෙයක් නැහැ කය කවදාවත් උද්දට මතක තියානින්ද අපි කය අමතක කරාට කය කවදාවත් අපි අමතක කරලා නැහැ එහෙම නැත්නම් උනන්දු පිංස කියලා කියනවා කය නිවන් දැකලා තියෙන්නේ කයත් එක්ක ඉන්නා තාක්කල් නිවැරදි කය අමතක වුණා නම් සදා සොත්ති. සදා සොත්ති භවන්තු දිනේ. සදා සොත්ති වෙත් නැහැ. ඒකට හේතුව අපි කයට වෛර කරනවා. මේ ලැබිච්ච කයට වෛර කරනවා. මට හම්බ වෙනවා නම් කේමාගේ වගේ උප්පලවන්නා වගේ කයක් අසන්දි මිත්‍රා වගේ කයක් එහෙම මයිකල් ජැක්සන් වගේ වෙන්න තියෙනවා කික මේ කොහෙදෝ නැති කුණු අරපෙකට වැඳලා තියෙනවා. ඒ නිසා මේ කයට මෛත්‍රී කරන තාක්කල් නිවනෙමයි. ඒ නිසා සක්මණ ජීවිතයක් නෙවෙයි එම්ම තැනකදීම හිතට ඕනේ නන්නතරක ඇඳලා ඊට පස්සේ ගෙනන නැත කරන තැන හැම වෙලාවෙම පරීක්ෂා කරන්න පරීක්ෂා කරලා ප්‍රත්‍යක්ෂණය කරලා ලියන්න එතකොට සබාවෙම කමටහන සුද්ධ වෙනවා අපි යනවා ඊගාවෙකට ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි ටික වේලාවක් හුස්ම රැල්ල දෙස බලා සිටන විට ශරීරයේ මදක් ඉහළට එසවෙනවා මෙන් දැනුනි ඉන්පසු ශරීරයේ නොදෙනී ගිය අතරම සිත කයින් වෙන් වූ වාසේ දැනිනි. සිත සිතුවිලි වලින් තොර අවස්ථාවකටපත් විය. නමුත් සතිය දිගටම පැවතුනි. මා මිය යන්නට එනවාදැයි එක්වරම සිතුනි. නමුත් මෙම தත්ත්වය වෙනස් වී මූල කර්මස්ථානයට සිතපත් වූ අතරම මූල කර්මස්ථානයේ සිත නැවත එම සිතුවිලි වලින් තොර தත්ත්වයට ඉක්මනින් පත්වීමට හැකි විය. නැවත හුස්ම රැල්ලට සිත පත්වන අවස්ථාවල සිරුරෙහි තද ගති, චංචල ගති ආදී වෙනස්කම් වැටහුණි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා. පෙරුවන් සරණයි. ඔය බටේට මානසික විද්‍යාව පටන් ගන්න මුල් වෙච්චේ රාහනේ ඩෙකාට්. එයා කියලා තියෙනවා ergo cogito sum. මම හිතනවා ඒ නිසා මම වෙනවා. මම හිතන්නේ නැත්නම් මම නැහැ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මම කියන්නේ හිතවිල්ලක් වගේ හරියට. දැන් මේකේ කියලා තියෙනවා හිතවිලි නැත්තන් යනකොට මෙරෙයිඩෝ කියලා වගේ බයක් එනවා. ඒ නිසා අපි මේ දිගට පවත්තන්නේ හිතවිලි පද්ධතියක් විතරයි. ඉතින් ඒ හිතවිලි වලින්ම 99%ක්ම මගේ ව නෙවෙයි. thought without a thinker. ඉතින් මේ මේ කාගේදෝ න්‍යාය පත්‍රයක් තමයි මේ කරගෙන යන්නේ. ඒක දැනගත්තට පස්සේ හිතවිලි නැති කරන එක නැති කරලා ඉන්නවා කියන එක ස්වභාවික தත්වයක් නෙමෙයි. හැබැයි ඉන්න පුළුවන් බව පෙන්වුවාට පස්සේ පේනවා හිත කොච්චර කලබල වෙනවද කියලා ergo cogito sum. I think therefore I am. ඉතින් අපි නිතරම හිතවිලි ධාරාව තමයි මගේ කරගෙන ඉන්නේ. නමුත් හිතවිලි ධාරාව කවදාවත් මට උදව් කරන්න නැහැ. ඒක මේ කාඩ්දෝ කඹරනේ හිතවිලි ධාරාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ නැති එක ආවට පස්සේ අපි අමුතුම දෙයකට මුහුණ දෙනවා. නමුත් එතෙන්ටත් ගිහිල්ලා බයත් නැතුව මේකත් හිතවිලි ඇති එකේ අභාව ප්‍රඥප්තිය ඒකටත් යන්න පුළුවන්. හැබැයි ඒකත් නෙවෙයි නිවන කියන්නේ. ඒකත් නෑ මේකත් නෑ ওই දෙකටම නොසැලෙන ගතියක් ආවනම් අන්න අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට 50 50 යන්න වෙනවා. හිතවිලි ඇති දේ 50 නම් හිතවිලි නැති එක 50ක් තියෙනවා. එතකොට මේකට ඇලෙන්නත් එපා. ඒකට ඇලෙන්නත් එපා. දෙක අතරමැද නිකන් රැල්ල බදිනවා වගේ. දෙක අතරමැද ඉන්න ඕනේ. හිතවිලි ආවොත් වරෙන් කියත් බලයන් මම එකට සැලෙන්නේ නැහැ කිය. ඉතින් ඒ නිසා අපි කොච්චර මේ බටහිර නොවුනත් ඒ චින්තනය අපි ඉගෙනගෙන නැති වුණත් මූලික දේ තමයි මට හිතන්න බැන්න මම නැහැ. මම කියන්නේ හිතවිල්ලක්. එහෙම නැත්නම් විඥානේ මම කියාගන්න බුදුහාමර පහළ වෙන්නේ ඉස්සල තිබුණු සංකල්පනාවේ තමයි අපි ඉන්නේ. ඒ නිසා බලන්න ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් ප්‍රතිපදාවෙන් හිතවිලි නැත්තඳ ගෙනියන්න. ඒක සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික මරණයක් වගේ. ඒක ලක්ෂ වාරයක් කෙරුවා නම් මරණයට තියෙන බය නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒක වෙන්න කිට්ටු වෙනකොට කට්ටියට සයිකියාට්‍රික් අප්සෙට් යනවා. කරකවෙන්න පටන් ගන්නවා. වක්කාර එනවා. වමන ලක්ෂණ පහල කරනවා. පිරිත් නූල් ගැට ගහනවා, ඇප නූල් දානවා. මේ සාන්ති කර්ම කරනවා. සෙත් කවි කියනවා. මොකද මේ හිතවිලි නැති වෙලා. ඒ නිසා ඒකට පුරුදු කරලා ඒකට සූදානම් වෙන එක 1000ක් දිනනකට වැඩිය ලොකුයි කියලා බුදුජානනාංශය සඳහන් කරනවා. ඒක එච්චර වෙලා යන වැඩක් නෙවෙයි. අපිට අර තියෙන බීචිකාව නිසා, බය නිසා මොනවා හරි හිත හිතා ඉන්නව නිකන් ඉන්නවට නිකන් බුලත් විලා හපාපා ඉන්නවා වගේ. චුයින්ගම් හපනවා වගේ. සිගරට් බොනවා වගේ මොනවා හරි කර කර ඉන්නවා. ඒ නිසා මේක බලන්න පුළුවන් තරම් ඒක අත්දකලා මේ හිතවිලි නැති தත්ත්වය ආපුවාමත් බයක් කරපරයක් නැතුව ඒක ඒකේ සතිය පවත්වන්න පුළුවන් බව වාර්තා කරන්න. එතකොට මගේ යටිහිත මට පේන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ පැයක පමණ කාලයක් කරගෙන යන විට යටිපතුලට දැනෙන වැලි මළුවේ දී තද ගොරෝසු ගතිය දැනේ. එකම ආකාරයට කරගෙන යන විට අරමුණු වලින් තොරව කමඨහණේම සිත පවත්වා ගැනීමෙන් පසු හිත එකම ආකාරයෙන් පවතී. පිටත අරමුණු වලින් තොරව පවත්වා ගැනීම පමණක්ද සක්මන් භාවනාවෙන් කරන්නේ. ඒ සඳහා ඉදිරියට හිත පවත්වා වැඩි දියුණු කර ගැනීමට ස්වාමින් වහන්සේගෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔය විදිහට පොළවේ තියෙන රළු පරළු ගති, උණුසුම් සිසිල් ගති දැනෙමින් කරන භාවනාව සහ ඒ වගේ මොනවාක්වත් නැතුව හොඳට අනායාසයෙන් හිත පවත්වන ගති දෙක ආපුවාම මේ ලියන එකනා කැමැති අර ගොරෝසුට දැනෙමින් පවත්වන සතියේද එහෙම නැත්නම් මේ අරමුණු නැතිව පවත්වන සතියේද කියලා කට උත්තරයක් දෙනවනම් ඔන්න උපදෙස් දෙන්න පුළුවන් ඉස්සරහ. කැමැතිද එළියපෙකන මේ අවිනාශේ හිත පවත්වාගෙන යන්න ඕන මේ යටිපතුලේ හිත පවත්වාගෙන යනකොට තමයි මේ ගොරෝසු ගතිය ඇති උනේ. එහෙම පවත්වාගෙන යනකොට තමයි හිත ඒකාකාරව පැවතුනේ. ඒ දෙකෙන් කොයි එකද හොඳ එක? ගොරෝසු ගතිය දැමීමෙන් විවිධ දේවල් දකිමින් යන එකද නැත්නම් ඒක විදියට හිත පවතින එකද දෙකේ කොයි එක හොඳයි කියලාද හිතෙන්නේ? කොයි එක වැඩි කුසලතාවයක් තියෙනවා කියලාද? එකාකා හිත එකාකාරව පවතිනවා ගොරෝසු ගතිය දැනෙන විතරයි කියන්න පුළුවන්. ඒ දෙකෙන් අරක හොඳයි මේක හොඳයි කියන එකක් නැහැ. දැනට එහෙම තමයි තියෙන්නේ. තා බහුව වෙනකොට කොහොමද කියලා දැනගන්න තමයි දැනගන්න ඕනේ. ඉතින් ඒක වෙනකන් ආන්න එපා අන්තිම ප්‍රශ්න. තව කරන්න දෙයක් තියෙනවා. වරක ගොරෝසුට හොඳට දැනනවා වරක ඒකාකාරීව යනවා දෙක එකටත් දැනෙනවා එතකොට මගේ හිතට මේ දෙක දුන්නාම ගොරෝසුට හැපි හැපි දැනි දැනි පවතින සතියේද හොඳ ඒව නැත්නම් ඒකාකාරව යනවා නම් ඒ වඩා හොඳයි ඈ ඒකාකාරව යනවා නම් ඊට වඩා හොඳයි කියන එක තමයි කියන්න පුළුවන් හැමදාම ගොරෝසුට යනවට වැඩක් නැහැ නේ තීරපට දන්නේ නැහැ මම දන්නේ නැහැ මම ඒකයි ගෙන්න ගත්තේ ඒ දෙකෙන් කොයි එකද හොඳයි කියන්නේ තාම ආශාව මනාපමනාපේ තියෙනවනේ ආ එහෙමයි. මොකක්ද ඒ කියන්නේ? ඒ තාම ඒක මට තේරුම් ගන්න අමාරුයි. දැන් මම කරපු ආකාරය තමයි මම ලියලා තියෙන ස්වාමීන් වහන්සේ. මම ඒකෙන් ඉස්සරහට ගෙනියන්න හදන්නේ ප්‍රශ්නයක් අහලා තියෙන නිසා. ගුරුසු අවස්ථාවේද වඩා කුසල සතියක් තියෙන්නේ. ඒකාකාරී අවස්ථාවදී ගමන් අපි දෙන්න එකඟ වුණා. ඒකාකාරී අවස්ථාව හොඳයි කියලා. ඔව් ඒකාකාරී අවස්ථාවක් එනවනම් හොඳයි. හරි. එතකොට මේ ඒකාකාරී අවස්ථාව හොඳයි. ගුරුසු අවස්ථාව හොඳ නැහැ කියලා මනාපමනාව දෙකක් හිතේ තියෙනවනේ තාම. ගුරුසු ගතියෙන් ඉවත් වෙනානේ ඒකාකාරී බවට එන්නේ. ඔය ඒ දෙකෙන් මේක හොඳ නැහැ මේක හොඳයි කියලා හිතේ තියෙනවනේ තේරුමක් මනාපමනාපයක් උචර්ජි ගතියක්. එහෙමයි. ඒ තියෙන දාකල් භාවනා කරන්න වෙනවා. එහෙමයි. දෙකම එක වගේ පේනකම් කරගෙන යනවා කරන්න. ඒ ටික හරි අමාරුයි. හැබැයි මේ අමාරු කරට ඉවරයි දැන්. පළවෙනි බින්නගම ඉවරයි. දැන් දෙහි අහන්න තියෙන්නේ. එහෙමයි. දෙයි ආන දන්න දේවල් භාෂාව තේරෙනවද? නැහැ. කුඹුරු කවිතෙන් කරනකොට දන්නේ නැහැ නේ කතාව. ඒක වැඩක් නැහැ. කොහොම හරි අමාරු හරි ඉවරයි දැන්. ආ දැන් තියෙන ඊටු ටිකේ මේ මනාප වෙනවා අමනාප වෙනවා දෙකටම සමාකාර හිත එනකන් දිගට මේක ඒක තමයි ඇත්තටම භාවනා කියන්නේ මේකේ තියෙන ආශේවන ප්‍රත්‍යය භාවනා ප්‍රත්‍යය කියලා කියන්නේ දැන් ගොරෝසුයි දැන් සීම ඒකාකාරයි දෙක එක වෙනකම් මට භාවනා කරන්නයි කියලා තියෙන්නේ කියලා එයා මෙයා වෙනවා එයා යා වෙනවා එහාට මේ තියද්දි දිගට කරගෙන යන එකයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ පරයන්කයක් ලියලා තියෙනවා යාම හරි ඒක තේරුණා කියලාද හිතෙන්නේ දැන් මම මේ කියන්න හදපු එක තේරුණාද? තේරුණා. එහෙමයි එහෙමයි. එහෙම ඒක කියන්න බෑන සභාවට ඇහෙන්න තේරිච්චද? මම ගොරෝසු ගතියෙන් මම කරලා කරලා ඊළාට ඒකාකාරී බවට එනකම්ම කරලා හිත හොඳ තත්වයකට එනකම්ම කරන්න කියලා තමයි කිව්වේ. ස්වාමීනා. මොකක්ද මේ හොඳ තත්ත්වය කියන එක? හොඳ තත්ත්වය කියන්නේ මොකක් හරි ඒකාකාරී භාවයක් ඇතිනිකම කරලා කරලා ඒක දැනුවත් වෙන්න ස්වාමීන් වහන්සේ. ඒ ඒකාකාරී බව කොහොමද කියලා මම ඒකම දැන් ගොරෝසු භාවයෙන් ඒ ගොරෝසු භාවයේ දැන් මේ කරලා ඊළඟට ඒකාකාරී බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ තමයි මට හිතට දැනගවද්ද තෙන්නේ මම ඒක හොඳයිම කියලා. ඔව් ඒකදී මම කියන්න හදන්නේ ඒකාකාරීකමත් එක වගේම ගොරෝසුකමත් එක වගේම සමානයි. එහෙමයි සාමී. මේ දෙක සමාන වෙනකන් තාටියන් නාකි වෙන්න වෙනවා. ආ. තාම තේරුනේ නැහැ මං කියපේකේ තේරෙන්නේ නැති බව තේරුම් ගත්ත එක ලොකු දෙයක්. ඒකාකාරී වුණත් ගොරෝසු වුණත් දෙකටම සමහිත එනකම් නොසැලෙන හිත එනකම් කම්පිත නොවන හිත එනකම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනකම් දිගට කරන්න. හිතට අරමුණු වෙන්න හිත ඒකාකාරව. ඉතින් මාව නොමග යවන්න එපා. මං කියන්නේ දෙකයි. ගොරෝසු අවස්ථාව සහ සියුම් අවස්ථාව දෙකටම සමහිත එනකම් කරන්න ඕනේ. අපි යනවා දැන් සක්මන් භාවනාව ගැන කතා කරන්න. හිඳගෙන භාවනාව ඉඳගෙන භාවනාවේදී හුස්ම ඉහළ පහළ යන බව බලාගෙන යන විට වේදනාවක් කකුල්වල ඇති වුවහොත් එය සම්පූර්ණයෙන් ඉවත් වෙනතුරු කාලය පැයක් පමණ වුවත් නොනවත්වාම වීරියෙන් යුතුව වේදනාව මෙනෙහි කළ යුතුයද ගෞරවනීය සාමින් වහන්සේ ඒ සඳහා භාවනාව වැඩි දියුණු කර ගැනීමට මාහට අඩුකම්පා කර තේරුම් කර දෙනෙමින් කාරුණිකව ඉල්ලා සිටිමි අපගේ සාමින් වහන්සේට මේ භවයේදී නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඔය එතකොට වේදනාවෙන් ඉස්සෙල්ලා මූල කර්මස්ථානේ පේනවනේ ඊට පස්සේ වේදනාව ආවට පස්සේ මූල කර්මස්ථානේ බලනවා එතකොට බලනවා වේදනාව තියෙනකොට කර්මස්ථානයේ මට පේන්නේ කොහොමද වේදනාවක් නැතිකොට කොහොමද කියලා. වේදනාව තියෙද්දි හැකි තරම් දුරට හැකි තාක් දුරට තමන්ගේ මූල කර්මස්ථානයේ වරින් වර බලන්න. එතකොට බලන්න වේදනාව ඇති විට යා කොහොමද හැදෙන්නේ නැති විට කොහොමද හැදෙන්නේ කියලා තද්දයක් ඇහෙනකොට කොහොමද සද්ද නැතිකොට කොහොමද හිතවිලි ඇතිකොට කොහොමද හිතවිලි නැතිකොට කොහොමද කියලා අර බලාගත්ත මූල කර්මස්ථානයේ මේ එක එක කංකටොළු වෙනකොට මොකද වෙන්නේ කියන එක බලන්න. ආ එහෙමයි. එතකොට වේදනාව මුල් කරගෙන නෙවෙයි බලන්නේ. වේදනාව විනිවිදලා බලන්නේ. වේදනාව හරහා බලන්නේ. වරින් වර වේදනාව හරහාම ආස්වාද ප්‍රසවාසය දිහා බලන්න. ඉස්සර වගේ බැරි වෙයි. නමුත් එතකොට බලන ආස්වාද ප්‍රසවාසය වේදන නැතුව දකින්න ආස්වාද ප්‍රසවාසය සංසන්දනය වෙනකොට භාවනා ඉදිරියට යනවා. ස්වාමීන් වහන්සේ එතකොට මේක කාර් සීමාවක් නැතුව වේදනාවක් තිබුණොත් වේදනාව ඉවත් වෙන කම්ම දිගටම ඉන්නවද කියලා දැනගන්න. වේදනාව තියෙද්දි ආනාපානෙ බලන එකයි කරන්න ඕනේ වේදනාව හරහා. වේදනාව විනිවිදලා. මොකද හිතෙනවද වේදනාව අපනිදා හුස්ම ගැනීම නතරුණයි කියලා? නෑ හුස්ම ගැනීම නතර වෙන්නේ නෑ. ඒක ෂුවර් නේ. හුස්ම ගන්නවනේ හුස්ම ගන්න එච්චරයි. ඒ තියේදී වේදනාව තියේදී ඒක බලන්න පුළුවන්කම තමයි බුදුහාමුදුර අපිට දෙන චීනක් කන්නාදී. ආ. ඒ කියන්නේ අපිට හාල් කරන්න තියෙනවා, නාන්න තියෙනවා, පොල් ගන්න තියෙනවා කියලා හුස්ම නතර කරන්නේ නෑනේ. පහල් ගන්න ගමනත් හුස්ම වැඩ. පොල් ගාන ගමනත් හුස්ම වැඩ. පොල් කිරිමිට කරන කොටත් හුස්ම. ඉතින් මේ තියෙද්දි හුස්ම බලන එක විතරයි බුදුහාමුදුරු කියන්නේ. වේදනාව තියෙද්දිත් බලන්න නැති එකත් එක සංසන්දනය කරන්න. අන්න ඒකෝට තමයි තේරෙන්නේ භාවනා ඉදිරියට යනවා වේදනාව තිය මොක ආවත් මම නිතරම ඒ එන එක විනිවිදලා පුළු පුළුවන් වෙලාවට මේක හරහා බලන්න. එහෙමයි. පුළුවන් තරම් මුළු දවසම පැය පැය නෙවෙයි. ඒ කොච්චර කරන්න ඕනද කියලා අහුවොත් මම කියන්නේ පැය 24කත් විනාඩි 30ක් කරන්න කියනවා දවසකට. පුළුවන්ද? එහෙම. ඈ? පුළුවන්. උත්සාහ කරන්න ඕනේ. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන්. එහෙම කියන්න බෑ. මම එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් දැන් මේකයි දැන් පැයකට විනාඩි 35ක් පැයක් මේ සීමා කරලා තියෙන. පැය 24කත් විනාඩි 30ක් කරන්න කියලා මම කියන්නේ. ඔව් මම අහුව ඊට වඩා වුණත් කමක් නැද්ද කියන එක. වටිනවා. පුදුමාකාර වටිනවා. මේ කියන දේ අහන්න නැතුව කතා කරන නාකින්ගේ හැටි තේරෙනවා. හොඳයි. තිරුවන් සරණයි පරයන්ක භාවනාව ගෞරවනීය සාමින් වහන්ස මුලින්ම ඉඳගන්න ඉරියව්වට සිත යොමු කර හුස්ම රැල්ල වැටෙන අයුරු බලා සිටිමි ශරීරයේ නිශ්චලව තිබියදී හුස්ම රැල්ල වැටෙන අයුරු පෙනේ අවස්ථා කිහිපයක පමණක් මම ආශ්වාසය මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය ඊට පැහැදිලි ලෙස දකිමි විටක යන්ත්‍රයක් ක්‍රියාත්මක වන ආකාරයකින් මුළු ශරීරයේම සෙලවෙමින් ආශ්වාස ප්‍රශ්වාසය දකිමි විනාඩි 40ක් පමණ ගිය පසු වේදනාව දැනේ. වේදනාවට සිත යොමු කරමින් බලා ඉන්න විට තද වේදනාව ලිහිල් දෙවි යන වේදනාව, පිච්චෙන වේදනාව, ඇඟ සෙලවෙන ස්වභාවය යන ධාතු ස්වභාව ලක්ෂණ වටයෙන් දැක ගැනීමට හැකිය. මෙම වේදනාව හරහා ධාතු ලක්ෂණ සමග ඇතැම් විට හුස්ම වැටෙන අයුරුද මුහුණේ සත්තු ඉන්න ස්වභාවයද දැනේ. තවත් අවස්ථාවල ශරීරයේ නලියන ස්වභාවය දැනේ. ඒ වේදනාවට වඩා අපහසු අවස්ථාවක් ලෙස වැටහි. ඉවසා බලා ඉන්නා විට නලියන බවද නැතිවේ. මේ විදිහට පැයක් පමණ සතිමත්ව සිටිමි. එම කාලය තුල ඇතැම් අවස්ථාවල සිත පිට ගියා. එහෙත් සිත පිට ගිය බව දැන මූලික කමඨහනට සිත ගෙනෙමි. ඇතැම් අවස්ථාවල ශබ්දක් ශබ්දයක් ඇසුණු විටදී සිත පිට ගොස් ඇති බව දැනගනිමින් මූලික කමඨහනට සිත යොමු වේ. ඉදිරියටත් සතිය වැඩිවීමට වැරදි අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. තෙරුවන් සරණයි. මේ කෙනාට විතරක් කතා කරලා කියනවනම් හිත පිට ගියාට නැවත මූල කර්ම අතර ගන්න නැතුව භාවනා කරන්න තියෙන හැකියාව බලන්න. ලොකු පිම්මප්පයි. පිට පිට ගියා ගන්න පුළුවන් ගන්න නැහැ. එතකොට තමයි අපි සරුංගල්ලාරියා වගේ හිත පුතුම පැතිරීමකට යනවා. එතකොට පිට යන්නේ නැහැ. නිසා ගන්න බෑ යන්න එපා. හිත පිට ගියා පිට ගිහලා හිටපන්. හිතට වෙන්නට වැඩිය අවධානයෙන් බලන ඉන්නේ මොකද වෙන්නේ කියලා. නිකන් මොකුත් නැහැ බල්ලට කූඩු කූඩු කියෝ වගේ ටක් ගාලා ගෙටෙන. ඉතින් අන්න ඒ නිසා මේ මේ කෙනාට ගියත හැකි. මෙතන ගියාට පස්සේ පිට ගියේ හිත ගන්න නැතුව නන්නත්තර වෙන හැටි කඩප්පුලි වෙන හැටි නොකෑමනා දහපදුරා පට්ටපඳුරකම දිහා හොඳට බලන ඉන්න මුතුම භාවනාවක් සිද්ධ වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින පළමු කමඨහන් වார்த்தාවේ නම් ධාතු මනසිකාරයට භාවනාව ගමන් කරන බව ඔබ වහන්සේ දන්වා සිටි වගයි. ශරීරයේ අංග නොසලකා ඉබේම ප්‍රකටවන රත් වීම, චලනය වීම, තද වීම, සීතල වීම. ශරීරයෙන් පිටතට හමන බව, සැහැල්ලු බව යන සිදුවීම් වලට සතිය යොමු කළමි. ඒ අවස්ථාවල කුමක්ද ප්‍රකට වන්නේ? සිත ඒ අවස්ථාවලට ඉබේ යොමු වනවට එම ස්ථානවලට සතිය යොමු කළමි. එවිට ඉහතකී නොඑක් ලක්ෂණ හටගන්නා බව අත්විඳෙමි. හටගෙන නැති වෙන බව දැනුණත් විපරිණාමයේ එනම් හට ගැනීම ප්‍රමුඛව වැටහුණි. තවදුරටත් වැඩි වේලාවක් පරයන්කය තුල රැඳී සිටිමින් ඒ හට ගැනීම තීක්ෂණව බලා සිටීමේදී ධාතු ලක්ෂණයක් තුල හැම ධාතු ලක්ෂණයක්ම ඇතිව නැතිව යන බවත් ක්‍රමක්‍රමයෙන් කුඩාවට කුඩාවට හටගෙන නැති වෙන බවත් කුඩා කොටස් වලට බෙදි බෙදී ඒකාග්‍ර වන බවත් අත්විඳෙමි. මේ විට පහළට නැමී තිබෙන බෙල්ල ඒකාග්‍ර වන අවස්ථාවේදී ලොකු හුස්මක් ගනිමින්ම බෙල්ල කෙලින් කර හුස්ම පිට කරන ආකාරයත් වාර කිහිපයකටම සිදුවිය. දෙවෙනි පරයන්කේ එච්චරම සාර්ථක නැත. හරිද වැරදිද යන බවට සිත නොසන්සුන්්‍ය විසිරී ඇත. සුතමේ ඥානයේ අවශ්‍ය බව හැඟේ. ගෞරවනීය සාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් ඊතා කාරුණිකව යටහත් පහත්ව උපදෙස් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මේ මුල් කොටසට හිතේ දුවොත් කොයි වෙලාවකරි ධාතු මනසකාරිත ගිහිලා භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති බැලුවොත් මේ මම සහ මම නොවේ කියන සීමාව කඩලා යනවා. මේ දැන් ඉන්නකොට අපි දන්නවනේ මේ හැම යනකම් මම. හැමෙන් පිට මම නෙවෙයි. උද්දම් පාදතලා දෝකේස මත්තකා තච පරියන්තං කියලා සීමාවල් පෙන්වන්නේ. ධාතු මනසේ හිත දාපු ගමන් ඇත්ත එක වහන ඉනකොට මේ මමද මේ මගේ නොවේද කියන සීමාව නැති ඒක දැක්කනම් බය ඒක දකින්න නැතුව ධාතු මනසකාරයෙන් හිත තියාගෙනකොට පේනවා මේ ඇත්ත එක වහගත්තට පස්සේ මම කියන්නේ නිකන් හිතවිල්ලක් විතරයි. ඒක නිකන් සීමා වැටකොටු නැති තැනකට යනවා. ඉතින් හරි සෙල්ලක්කාරයි හැබැයි නාකි බයයි. ඉතින් ඒ නිසා කියනවා වැට්ට කොට්ටු බැම්මි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලොවක්. බුදුහාමුදුරේ එතෙන්ට යන්නයි කතා කරන්නේ. අඩු ගානේ භාවනා කරන චිත්තක්ෂණ ධාතු මනසිකාට දාලා මේ සීමාව අයින් කරලා දාන්න. ඊට පස්සේ ටික ටික ටික ඔක පුරුදු වුණාට පස්සේ තේරෙනවා මේ මම කියා ගන්න කොටස මම ස්ත්‍රී කියන්නේ මම පුරුෂ කියන්නේ මේ තේරම මායාවල් ටිකක් විතරයි. ඉතින් ස්ත්‍රියව කිව්වොත් මේ ස්ත්‍රියව නෙවෙයි කියලා රෙද්ද උසලා පෙන්නයි. නමුත් බුදුහාම කියන ඔක්කොම නිකන් දාගත්ත මායවල විතරයි උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගියාට පස්සේ සියල්ල ඇති වෙන නැති වෙන සුළුයි. එතෙන් ගියාට පස්සේ සීමා නැහැ. සීමාවල් නැති වැටකොට බැමි නැති අපේම අපේම අපේ ලොවක්. ඒ ලොව දකින්න එන්න යාළුවේ කියලා තමයි කියන්නේ. බුදුරජාණන් කියන්නේ යන් අපි එකට යන්. අපි කියන බෑ බෑ බෑ එහෙම බෑ මට මගේ සීමාව ඕනේ. ඒ කියන්නේ මගේ කක්කටි කක්ක සීමාව. මගේ දුක් සීමාව. මගේ ආතති සීමාව. මගේ මේ අතහන සීමාව ඒ වැටකඩළු යනකොට සීමාවත් කඩලා යනවා ඒ නිසා හොඳට ධාතු මනස්කාරය බලනක මම බලන්නේ මම දැන් ඉන්න ඉරියව්වට හිත දාන්න පුළුවන්ද කියලා බලාකුලක් වගේ මේක ගිහිල්ලා ඇද්ද ගන්නකොටම ආයෙ සෙට් වෙනවා ආන්නේ ඒ දෙල්ලම දිගට දිගට කරන්නේ ආයෙ සෙට් වෙන හැම වෙලාවෙම තිරියන් වෙලා තමයි සෙට් වෙන්නේ පරණ ඇඟ නෙවෙයි අලුත් තිරියන් වෙලා ඉන්නේ ඒ නිසා පොන්තරම කඩලා යන්න අරින්න ඕනේ ආයෙ එකතු වෙන්න ආයෙ කඩලා යනවා ආයෙ එකතු වෙනවා ලක්ෂ වාරයක් කරන කෙනාට පුදුම ශරීර සෞඛ්‍යයක්, පුදුම ප්‍රතිශක්තියක්, පුදුම තීර්යංකමක්, පුදුම මරණයට සූදානමක්, පුදුම වැරදි නැති ගතියකට යන. ඒකේ මේ පළවෙනි පාඩම ඉගෙනගෙන තියෙන්නේ මම දන්නේ නැහැ කොහොමද කරන්න කියලා. යම් ආකාරයකට කෙරුවොත් මේකට අනුග්‍රහ ලැබෙනවද? ඒ ආකාරයට කරන්න කියලා කියයි. තෙරුවන් සරණයි වන්දනීය පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ මම භාවනාව යනු කුමක්ද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. භාවනාවට මුල්ම අත්පොත් ලැබුවේ නිස්සරණ වනයේදීය. ඔබ වහන්සේගේ නම අහලා තිබුණත් දැකලා කතා කරලා නොතිබුණ හේයින් මම ගොඩාක් බයකින් තමයි භාවනාවට වැඩි. සෙල්ලන්නේ. භාවනාව සම්බන්ධ කිසිම අවබෝධයක් අත්දැකීමක් මට නැති බැවින් ඔබ වහන්සේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් භාවනාවට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා ගැනීමට ලැබීම ගැන මම සතුටු වෙමි. භාවනාව සම්බන්ධ මට ලැබුණු ප්‍රථම හා එකම ගුරුවරයා ඔබ වහන්සේ බවත් මම සඳහන් කරමි. මම මේ පැවිදි ජීවිතයේ දැනට අවුරුදු එකහමාරක් පමණ කාලයක් ගත කරන බැවින් භාවනාව සම්බන්ධව කිසිම අවබෝධයක් නැහැ. ආරාමයේ වැඩ කටයුතු සමග ඒ සඳහා යොමු වෙන්න කාලයක් තිබුණෙත් නැහැ. ඒත් ඒ සියල්ල අතහැරලා මම දැන් භාවනා ගැන ඉගෙනගෙන භාවනාව තුළින් හිත හදා ගන්නා හැටි අවබෝධයෙන් දකින්න කැමතියි. මට විවේකයක් ලැබුණු හැම වෙලාවෙදීම මම භාවනා කරන්න උත්සාහ කළා. ඒත් ඒ කිසිම වෙලාවක මට ආනාපාන සතිය වඩන්න බැරි වුණා. නොයෙකුත් සිතුවිලි මගේ හිතට ගලා එන්නට වුණා. මම දැඩි අදිෂ්ඨානයකින් යුතුව සිතුවිලි පාලනය කරගෙන ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලාගෙන හිටියා. පිම්බීම හැකිලිම දෙසද බැලුවා. ඒත් ඒ කිසිම දෙයක් මට අවබෝධ වුණේ නැහැ. මට අත්ින්ද එකම මම අත්ින්ද එකම දේ හැටියට මම එකම ඉරියව්වෙන් හිස කෙලින් තියාගෙන විනාඩි 45ක් හෝ පැයක් වැනි කාලයක් පරයන්කේ සිටීමට හැකියවීම පමිනි. ගෞරවනීය සාමීන් වහන්සේගෙන් මම දැනගන්න කැමතියි මම භාවනාව පටන් ගන්න ඕනේ කොහොමද කියලා. ආස්වාස ප්‍රස්වාසයේද පිම්බීම හැකිලීමද යන්න මට අවබෝධයක් නැහැ. පරයන්කය වාඩි වුණ ගමන් විනාඩි 10ක් 15ක් යන විට මට නිින්ද ගියා වැනි දෙයක් දැනෙනවා. ඒ සමගම හිස පහළට වැටෙනවා. එවිට මම හිස කය නැවත කෙලින් තියාගෙන ඉන උත්සාහ කරනවා. ඒවා මම සිහියෙන් යුතුව කරන බව මට තේරෙනවා. ඒ ආකාරයට දිගින් දිගටම පරයන්කේදී සිදුවෙනවා. සිතුවිලි ඇති නොවන බවත් ආස්වාස ප්‍රස්වාසයේ හෝ පිම්බීම හැකිලිම හිතට අරමුණු නොවන බවත් හිත හිස් වූ ගතියක් දැනෙන බවත් මට කියන්න පුළුවන්. ඉන්නහාට කළ යුතු දේ නොකළ යුතු දේ මට නොතේරෙයි. මට අනුකම්පා කරලා මේ ගැටලුව විසඳලා දෙන්න. සක්මනේදී මම වම දකුණ ලෙස ඔසවමි තබමි ලෙසත් මෙනෙහි කරමින් සක්මන් කළා. විවේකයක් ලැබුණ හැම වෙලාවෙදීම එහෙම සක්මන පුරුදු කළා. මුල්ම කාලයේදී සිතුවිලි ගොඩක් සිතට ආවා. මගේ දැඩි අනිස්ථානයෙන් යුතුව එය කළ නිසා එය බොහෝ දුරට මගේ ඇරී ගියා. දැන් වම දකුණ ලෙසත් ඔසවමි තබෙන ලෙසත් ඔසවමි ගෙන යමි තබන ලෙසත් සතියෙන් යුතුව පවත්වා ගනිමි. පරයන්කෙන් නවදිවන හැම වෙලාවෙදීම හිසේ බරගතියක් දැනේ. පළමු කාලයේදී හිසේ දැඩි වේදනාවක් දැනෙන්නට විය. දැන් එය මගහැරී ගොස් ඇත. මෙය මා ලද අත්දැකීමකි. මෙය මට තෝරා බේරා දෙන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. එතකොට අපි ඊෂගෙන් අහන ප්‍රශ්නයක්. මහා ලොකු භාවනාකාරයන ඔය මේ භාවනාව ඉඳගත්තට පස්සේ ආස්වාදේ පස්සාතේ වැටෙන්නේ නැහැ, පිම්බි මැකිලින් වැටෙන්නේ නැහැ කියන කෙනෙකුට මොකද්ද දෙන උත්තරේ? ඉන්න ඉරියව්වට හිත දාගෙන ඉන්නවනම් එතකොට මේ ලියුම කියලා විදිහට ඒ ඉරියව්වට හිත දාලා ජයගත්ත ජයග්‍රහී කතාවක්ද තියෙන්නේ නැත්නම් ඒක දන්නේ නැතුව එහෙම අසාර්ථක වෙච්ච කතාවක්ද තියෙන්නේ ලියුම දිහා බලනකොට. ඒක දන්නේ නැතුව අසාර්ථක වෙච්ච එක. ඒක දැනුවත් කරන්නේ කොහොමද? මූලික කමටහන වශයෙන් කොහොමද ආධුනිකයෙකුට අපි ඒක බය අරවලා බහතෝරලා දෙන්නේ? මේක නැත්නම් ඔය ඩීමට උත්තර දෙන්නේ කොහොමද? සහැල්ලුවෙන් විඳ ගන්න කියනවා. පුළුවන් තරම්. දැන් මේකේ ඉඳගෙන ඉන්නකොටත් හිස කඩා වැටෙනවා කියලා කතාවක් ලියලා තියෙනවා. සැහැල්ලුවෙන් ඉඳගෙන ඒ ඉන්න ඉරියව්වට ඉස්සරලා හිත දාන්න හිත යොමු කරන්න කියලා කියනවා. හිත යොමු කරන්නේ කොහටද? කයට. එච්චර. ඉතින් ඒක තමයි මූලික කමටහන දෙන්න හදනදී ඒ තියෙද්දි මේ ආනාපානයක් අල්ලගෙන පිම්බීමක් විලමක් අල්ලගෙන ඒක නෑ කියලා ලියුමෙන් 140ක් වේදම් කරලා තියෙනවා. එහෙමක් කියලා නෑ. ඉන්නකොට වැටුණොත් හොඳයි. නැත්තම් ඉඳගෙන ඉන්නවා දන්නව කොහොමද දැනගන්නේ මං ඇවිදිනවා නෙවෙයි. හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි. ඉතින් මේ ටික දැනගෙන ඒ ටික විතරක් කිව්වනම් නිවන් දැක්ක තමයි. ඒ කක ඉස කඩ වැටෙනවා කියවට ඒක තැන් ගලියසින විනාඩි 45ක්ම ඒ වාඩිලා හිටියයි කියලා. එච්චරයි. ඉතින් මේ විදිහට තව ටිකක් ඉන්න බලන්න. ඒ නිසා ප්‍රධානම කියන්න තියෙන්නේ භාවනා කරන්නම එපා සතිමත් වෙන්න. හරිම සරලයි. මේ භාවනා කියන වචනේ බෞද්ධ වචනයක්. ගත්ත ගමන් වැඩේ වණ වෙනවා. නිකන් සතියවත් වෙන්නේ. අන්න ඒක වැඩි වෙනකොට ওই සහැල්ලුව තේරි ඉසේකක්කුන් එනවා යනවා. එතන ඔච්චරමයි භාවනා කියන්නේ. ඔය කිසිම ආධුනික ගතියක් නැහැ. ෂෝක් එකට වැඩේ යනවා. හැම වෙලාවෙම බලන්න කරන දේ සතියෙන් කරා. වතපිලියොත කරන එක සතියෙන් කරා. එහෙම නැතුව මේ වතපිලියොත කියන එක ඉච්චර බාධාවක් නැහැ. අනිත් එක විවේක වෙනකන් ඉන්න එපා භාවනා කරන්න. හැම වැඩක් කරනකොටම සතියෙන් කරන්න බෑ. ඒකෝට තියෙනවා අපි දන්නේම නැතුව අපි භාවනාවේ තමයි ඉඳලා තියෙන්නේ. ඕනේ නම් බලන්න සමිද්දි සූත්‍රය නැත්නම් කිම්මූලක සූත්‍රය ඒකේ සරුවචනසේ දේශනා කරලා තිනවා සතාදිපතෙය සබ්බේ ධම්මා. ඔබ දැනගත්තත් නැතත් ඔබ ඉන්නේ සතියේ. අනේ ඔකට සාප කරන්න එපා. සතාදිපතෙය සබ්බේ ධම්මා. ලෝකේ තියෙන හැම ධර්මතාවයක්ම ඔබ ඉඳලා තියෙන සතියෙන්. ඔබ මේ අඬව ගෑවට සතිය නැහැ කියලා. අඬව ගාබ්බව හරි දන්නේ සතියෙන්නේ. සතිය නැති බව හරි දන්නේ සතියෙන්නේ නිසා ඉන්න බවට දන්නවනම් ඒක පුළුවන් තරම් ওই විදිහටම රචනා කරන්න ආවේ. රචනයේ දිග වැඩි කමක් නැහැ. නමුත් මේ නැති දේවල් ගැන ලියන එක කවදාකවත් විපස්සනාට අයිති නැහැ. විපස්සනාට නැහැ බෑ කියන වචන දෙක ඇත්තෙම නැහැ. තියෙන දේ ලියන්න. ඉතින් ඒක නිසා මම මං ඉල්ලා හිටනවා නැවතත් මූල කර්මස්ථානයේ මූලික කමඨාන උපදේශ වලට අහුම්කම් දෙන්න. පట్టල වාඩි වෙලා ඉඳුන් හිටුම් පහසුකම ආරම්භ දෙන්න. එතකොට ওই වැඩේ ওই කියන්නේ භාවනා කරන්නේ නැතුව සත්‍යමත් වීම විතරයි මං ඉල්ලා හිටින්නේ. ඒක ටිකක් හිත්‍රි දෙන වචනයක්. නමුත් මම හිතනවා ගොඩක් වැඩේ සරල කරනවා වැඩේ මේ දැඩි හමුදා පාලනයකට යටත් කරන්නේ නැතුව ඉන්න ඉන්න ඉතිව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගෙන ඉඳියොත් හැබැයි ලියමනින් අපිට අල්ලා ගන්න පුළුවන් අහගෙන ඉන්න කෙනාට අල්ලා ගන්න පුළුවන් මේ යන පාර හරිද වැරදිද කියලා ඒකේ අහිංසක වේ කරන්න. හැබැයි ආනපනේ හෝ පිම්බි බැංකිලි මල්ලන්න කියලා උනන්දු වෙන්න එපා. බේනවනම් කමන්නේ. අධිරේක ලාභයට ගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මනේදීද පර්යංකයේදීද එදිනෙදා කරනු ලබන සෑම කටයුතු වලදීද සතිය වඩමි. සෑම මොහොතකදීම මම දැන් මෙතන යන වර්තමාන මොහොත තුල සතිමත් මගේ පාලනයෙන් තොරව ඉබේම සිදුවේ. විටක සිත අසතිමත් වීමද සිදුවේ. අසතිමත් වීම හඳුනා ගැනීම තුලම නැවත අරමුණට සිත පැමිණීම අනායාසයෙන්ම සිදුවේ. සතිමත් වීම හා අසතිමත් වීම යන ධර්මතා දෙකටම පශ්චාත්තාපයෙන් තොරව නොසැලී මුහුණ දෙමි. හුස්ම සංසිඳීමද සිදු වෙලා. හිස ඉහළින් ඉදිරියට ඇදෙන්නාක් මෙන් සිදුවීම සෑම මොහොතදීම සිදුවේ. සිත නිසලයි, ශාන්තයි, සහනශීලී, සැනසිලිදායකයි. බොහෝ විට සිත පවතින්නේ මේ தත්වයේ තුලයි. ඉඳ හිට රාග දේශ මොහ සිතුවිලි ඇති වී නැති වී යයි. දේශසිත දෙස බලා සිටීමේදී ද්වේෂය නැති වී ගොස් කරුණාව මෛත්‍රිය බවට පත්වේ. විතක ද්වේෂයේ වශයෙන්ද විතක කරුණාව වශයෙන්ද සිත වංචා කරන්නේ මායා කරන්නේ කෙලෙස් මායя වශයෙන් බව හඳුනා ගනිමි. මෙසේ සිතා කුමන ආකාරයෙන් වෙනස් වූද මම දැන් මෙතන යන වර්තමාන මොහොත තුල සතිමත් වීම ඉබේම සිදුවේ. එවිට සිත ශාන්තයි, නිසලයි, සහනශීලී, සැනසුම ඇති කරයි. මේ වර්තමාන මොහොත තුල සිත සතිමත් වන අයුරුයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඉස්සර ලියපෙකන මේ ලියුම තැන ලියන තත්ත්වයටපත් වුණා නම් මුළු වැඩමුළුවම සාර්ථකයි. ඉස්සර ලියපෙකන භාවනා කරන්න කියලා කෙලවගෙන තියෙනවා. දෙවෙනි කෙනා කියනවා මම සතිමත් වුණා එන්න ජොලි. ආතල්. ඔය ඔය ඔය භාවනා කරන කෙනා සතිමත් වෙන්න ඇරලා අර කියන කන බින්ද වෙනකොට මම නිතරම අපි දැන් ඉන්නේ විනෝදෙන් මමත් නේ ඕ මේ රෑ කවුරුද ඉන්නේ හොරා වගේ හැංගියේ හොඳ නෑ නිකන් ජොලියේ ඉන්නකනේ තියෙන්නේ තව තියෙනවද මේ එක එක ඇදලා ගන්න මං කවලි දිගමලියම අන්තිමට දෙන්න කියලා අවසරයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව සම්බන්ධවයි සක්මන තුල යම් කාලයක් වාසය කරන විට මට මෙවැනි காரணා ටිකක් වැටහුණි. নিরතුරුවම ඇතිවෙමින්නේ එතන එතනම නැති වී යන ඉරියව් පෙලක් ඇති බවත් යම් හේතු නිසා හටගන්නා බවත් වැටහුණි. මට අයිති මළුව තුල හෝ පොහුපාපිස්ස තුල ඇස නැමැති දැනීමත් කය නැමැති දැනීමත් තුල මේ ධාතු වලින් හටගත් කය ලස්සනට ඉදිරියටත් හැරෙන්න එන තැනදී හැරවෙන බවත් මට හැඟුණි. මේ කය මම විසින් අයිති කරගෙන හිටියත් ධාතුන් තුල වේදනා හටගන්නා ආකාරයක් අත්දැකමින් මම සතිමත් වුණා. අවසානයේදී මේ සියලු කාරණා වලින් මට අවබෝධ වූයේ අපිට ආයතන ටිකකින් නොදැනීම පාලනය කරන බවත් මේ දැකගත හැක්කේ මනස කියන ආයතනයට සත්‍යය ගෙනාවොත් පමණයි. මනසට අරමුණු වෙන සෑම මොහොතම මම අධ්‍යයනය කරනවා. මගේ කය හැසිරෙන ආකාරය එලසින්ම පැවතුනද කියලා. සක්මන ඒක ආකාරයෙන්ම සිදු වෙනවා. නැවත මම අරමුණු වෙනුවට සතිය පවත්නවා. ඉරියව්ව තුළ වාසය කරනවා. මේ අත්දැකීම් ටික තුළ යම් වැරද්දක් ඇත්නම් මට පින්වා දෙන්න. මම තෙරුවන් සරණ ගිය ආදුනිකයෙක්. මගේ ආගම තුල අත්හදා බැලීම් කරන්න ඉඩක් තිබුණේ නැහැ. නමුත් මගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල මා තුලම මේ ධර්මයේ දැකගත හැකි බව මම අත්දැක්කා. තෙරුවන් සරණයි. මේකේ ආක්‍ය දෙක තුනක් කියලා තියෙනවා සියල්ලම මේ සලායතන තුලින් පාලනය කරනවා කියලා එහෙම වුණොත් නිවන් දකින්න බෑ. එතකොට අපි සම්පූර්ණ දාස භාවයටපත් වෙනවා. බුදුරජාණන්සේක පිළිගන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන පාලනකින්තරෝ ගියාට මට මේක හික්මවන්න පුළුවන් කියලා. ශික්ෂා තුනක් බුදුරජාණන්සේ කියලා දෙනවා. ඉතින් මම ඔක්කොම ආයතන වලින් පාලනය වෙනවා මට ශික්ෂාගරුක වෙන්න බෑ. මේක දැක්කට පස්සේ තමයි කරන්න පුළුවන්. ඒ නිසා සියල්ලම එහෙම වෙන්නේ නැහැ. පුළු පුළුවන් වෙලාවේ. මේක ආවදෝ නට නැටුමක් මේකේ තියෙන්නේ. හැබැයි මට ඒ බව දැනගෙන කය වචන හික්මවීම, සමාධි හික්මවීම කරන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් හොඳ පැත්ත වැඩි මම විවේචනය කරන පැත්ත පෙන්ලා දෙන්නේ එහෙම 100%ක්ම එහෙම දෙයන්නාන්තේ හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් හෝ අහේතු අප්‍රත්‍යයෙන් හෝ වෙනව නෙවෙයි ඒ හේතු ප්‍රත්‍යය තියෙනවා. ඒ නිසා උනන්දුවෙන් කටයුතු කරන්න එන්න එන්න ඒ හික්මව ගන්න හික්මව ගන්න ගියාම අපිට අයාලේ යන ගතිය අඩු වෙලා කීකරු කරගන්න පුළුවන් වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පාදයට දැන්න තද ගැසිය දෙස බලමින් සක්මනේ යෙදෙන මා පර්යංකයට මැලිකමක් දැක්වූයේ බොහෝ විට පර්යංකේ වාඩි වූ විට වැඩි වෙලා යන්නට පෙර නිින්ද ගියාක් මෙන් බෙල්ල කඩාගෙන වැටෙනවා දැනෙන විට ගැස්සී ඇහැරෙයි. මේ නැවත නැවතත් පර්යංකේදී නිතරම සිදුවන නිසාය. දහම් සාකච්ඡාව තුළින් එය එයට බැලිය යුතු බව තේරුම්ගත් මාහට පර්යංකේ වාඩි වීමට කැමැත්තක් ඇතිවිය. සක්මණෙන් පසු පර්යංකේ වාඩි උනේමි. කය පට්ටල්ව දැනුනි. වෙනදා ඉදිරියට බෙල්ල කඩා වැටෙන බව දැනුණද අද දැනුනේ බෙල්ල පිටිපසට වැටෙන බවත් ගැස්සෙන බවත් කුමක් ආවත් ඒ දෙස බලා සිටීමට උත්සාහවන්ත වුනි. කයේ විවිධ දැඟිලිලි වේදනා බොහෝ දැනිනි. දැඩිම වේදනාවක් දැනුණු විට පමණක් ඒ දෙස බැලුවෙමි. එවිට සියුම් සියුම් වේදනා රාශියක් ඇතිව නැති වෙන බව දුටුවෙමි. ඒ අතර එදිනෙදා සක්මනේදී හා එදිනෙදා වැඩ අතර නිතර එන S2 මැදින් දැනෙන තද ගතියද වරින් වර මතුවිය. ඒ දෙස හොඳින් බලන විට ප්‍රකටව දැනෙන ගතිය අඩු වී යයි. කොපමණ වේදනාවක් උහුලන්න බැරි බවක් නුදුටුවෙමි. මෙසේ පර්යංකයේ පැයකටත් වැඩි කාලයක් සිටියෙමි. තවත් එසේ සිටීමට හැකියාව තිබියදී දැස් හැර පාදයේ මත තිබූ අත ඔසවන්නට උත්සාහ කළෙමි. කවදාවත් නොදැනුණු පුදුම බරක් දැනිනි. අනික් අතද එසේම දැනිනි. වතුර මදක් පානය කර නැගිට කිහිපවරක් සක්මන් කර සතිමත්ත වැසිකිළියට ගොස් දොර ඇර වාඩෙවීමට පෙර වතුර ගැසීමට ෂවරයට අත ගිය බවක් දුටුවෙමි. හුරුවට කරනවාක් මෙන් බවක් දැනිනි. එම ශරීර කෘත්‍ය සිදු කර අතසේ දීමට කරාමයට අත යන විටද අත පෙරමෙන් පුදුම වරක් දැනිනි. පැමිණ කිහිප වරක් සක්මන් කර නැවත පර්යංකයට වාඩි වූ නමුත් පෙර දැනුණ වේදනා ආදී කිසිවක් නොදැනිනි. සුළු වේලාවක් සිට පැමිණ මෙම කමඨහන් වார்த்தාව ලිව්වෙමි. ඇතුළත සිටි අයෙක් බලා සිටිනවා මෙන් දැනුනි. එම සතිමත් භවෙන්ම ඊළඟ හවස ධර්ම දේශනාවටද වාඩි වූ විටත් ඒ බව දැනිනි. සිතුවිලි ඇවිත් ඇවිත් යන නමුත් වෙන වේලාවකට මෙන් හිතුවිලි වලින් එන පීඩාකාරී බව නොතිබිනි. අද උදෑසන පාදයට දැනෙන තද ගතිය දෙස බලා දෑස්තර සක්මනේ යෙදුණෙමි. සතිය සක්මන තුලම පවතින බවක් දුටුවත් විටින් විට නිතර දැනෙන නලල ඇතුලේ තද ගතියද දැනිනි. දෑස් පියාගෙන සක්මනේ යෙදුණෙමි. විටක පාදයේ ප්‍රවේශමෙන් ලිස්සන ගල් උඩ අඩිතබන වැනි බවක්ද විටක හුරු පුරුදු බවකින් අඩිතබන බවක්ද දැනිනි. එසේම පාදයේ තවන විට දැනෙන තද ගතියත් ඒ පැත්තට මුළු කයම ඇදෙන බවත් අනෙක් පාදයේ තබන විට ඒ පැත්තට මුළු කයම යන බවත් රූකඩයක් මෙන්ද විටක වම්පස පාදයේ තබන විට එයට බර වැඩි බවක් හා නොණ්ඩි ගහනවා වැනි බවක්ද විටක සිටගෙන සිටින විට පඹයෙක් මෙන්ද ඇතුළට බලා සිටිනවා වැනි බවක්ද දැනිනි. මෙසේ සක්මන් කරන අතර එකවර වැටෙන්නට ගිය අතර ඒ සමගම අනික් පාදයේ පැමිණේ වැලක් වූ බවක්ද විය. ඔබ වහන්සේ වැටෙන්න ඉඩාරින ලෙස පැවසූ බවක් හා බුදු හිමිට ජීවිතය පූජා කළ බවක් සිහි විය. ඉන්පසු සක්මන් කළ නමුත් වැටෙනකම් බලා සිටින බවක් දැනිනි. ඉන්පසු පරයන්කේ වාඩි වුනිමි. ඉරියව්ව හොඳින් දැනිනි. අරමුණු ඇවිත් යන බවත් ඔහේ බලා සිටින බවත් දුටුවෙමි. පරයන්කේ නිතර දැනෙන පරයන්කේ නිතර දැනෙන උගුර වේලුණු ගතියත් සමග කැස්සක් ඇතිවිය. පරයන්කේට ප්‍රිය බවක් නොදැනුණු නිසා පරයන්කෙන් නැගිට්ටෙමි. දවල් දාණයට පෙර සක්මන් කෙලෙමි. දැස් පියාගෙන කිහිප වරක් කරන විට වැටෙන්නට යන බවක් දැනිනි. කිහිප වරක් සක්මන් කර පරයන්කේ වාඩි වුනිමි. කය හොඳින් අරමුණු විය. විටින් විට සුළු සුළු ශබ්ද ඇසුණත් බාධාවක් නොවින. මෙසේ බලාගත්නම සිටියෙමි. විටින් විට දෑස්වල ඇහි දෑස්වල ඇහි බැම මැද තද ගතියද දැනිනි. එයද බාධාවක් නො වූ නිසා වෙනම විමසුවේ නැත. මෙසේ ඔහේ බලා සිටින විට පෙරමෙන් නිින්ද ගිය බවත් බෙල්ල කඩා වැටෙන බවත් දැනිනි. එදෙසම බලා සිටියෙමි. මේ නිසා ගැස්සී ඇහැරෙන බවක් නොදැනිනි. ඔහේ බලා සිටින විට විටින් විට සුළු ශබ්ද ඇසුණත් පෙරටත් වඩා ඒ ශබ්ද ඊතරම් දෙයක් නොවිය. මෙසේ කිහිප වරක් නිින්ද ගිය බවත් බෙල්ල වැටෙන බවත් දැනිනි. ඒ දෙසද ඔහේ බලා සිටියෙමි. ඉදිරියට උපදෙස් පතමි. මේ සියලු කුසල වහන්සේව නිදුක් නිරෝගීව ධම්ම අවබෝධයේ පිණසම හේතු වේවා. මේක අඩුවානේ පරියංග තුනක් ගැන සක්මන් දෙකමාරක් ගැන ලියලා තියෙනවා. ඒක තමයි ලියුම දික් වෙන්නේ. හොඳම පරියංගයයි හොඳම සක්මනයි විතරක් ලියන්නේ. එතකොට ඒකෙන් අපිට සබාවට අවශ්‍ය තොරතුරු ලැබෙනවා. එහෙම නැත්නම් මේ දිග ලියුම් කියවනකොට විශේෂයෙන්ම පැයක් විතර ගියාට පස්සේ මේ අහගෙන ඉන්න කට්ටියගේ මූණ වලින් පේන්නේ නිකන් අප්පිරියමනාප ගතියක්. ඒක මුලදීම මට කිය හැකි එක පරියන්කයක් කියන්නේ එක සක්මනක් කියන්නේ තමන් ලියන හොඳ මේක ලියන්න. එහෙම නැත්නම් වැල්වට අරන් ලියන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ පේනවා කරගෙන කරන යනට මුලින් දුන්න ප්‍රශ්න ගොඩක් අයින් වෙලා තියෙනවා. තව අපිට දවස් කීපයක් කරන්නත් තියෙනවා. කරනකොට ගොඩාක් වදුර දුර්වල වෙලා යනවා. නමුත් මේ අතරමැද අවස්ථාව හරි රසවත් මේක. වෙනස. ආන්නේ වෙනස සටහන් වෙන එක හොඳයි. හැබැයි ඒක කෙටියෙන් සටහන් කරන්න පුරුදු වෙන්න. ඔය දිගට යනකොට තවත් ওই බලාපොරොත්තු වෙච්ච හොඳ ප්‍රතිඵල දිගට ලැබෙනවා. අතිපූජනීය ස්වාමීන් වහන්ස ආනාපාන සතිය වේදනානුපස්සනාව වඩා පසුව චිත්තානුපස්සනාව වැඩි යුතුයද? එකවර චිත්තානුපස්සනාව වැඩිම නුසුදුසුද? මේ තුනම එකම පරියන්කේදී වරින් වර වැඩ නැහිරු අධ්‍යක් ඇත්තෙමි. ආනාපානයේ කායානුපස්සනා කොටස සතිපට්ඨාන සූත්‍රයට අනුව සම්පූර්ණ වනතුරුම වඩා වේදනානුපස්සනාවත් ඉන්පසු චිත්තානුපස්සනාවත් වැඩි යුතුයද ඔබ වහන්සේට වහවහ නිවන් සාක්ෂාත් වේවා ඔයාලා මූලික උපදේශ පන්තිය කරනවා නම් මට හරි ලේසි උත්තර දෙන්න මේ ඔය එක එක දේවල් ගෙනාවම මේ සබාවම නොමග යනවා අපි කවදාකවත් මූලික උපදේශ පන්ති ආනාපානේ වඩපන්, චිත්තානුපස්සනා වඩපන්, තුනේකට ගහපන්, කොත්තු රොටි හදපන්. එහෙම නැත්නම් මේ කට්ලට් හදව මොකක්වත් නැහැ. මේ මූලික උපදේශ ඇහිලවත් නැහැ. ඇහිලවත් නැහැ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා ආයෙත් ගන්න මූලික උපදේශ ටික හොඳට අහන්න ඒකේ තියෙන දේවල්. ඔය කිසි පටලවිල්ලක් ඒකේ නැහැ. සමහර අයට ඒක නොගැලපෙනවා ඇති. මේකේ නා වගේ අයට. නමුත් මට දෙන්න තියෙන උච්චරයි. නිසා කරුණාකර මූලික උපදේශ අහන්න අහලා සිද්ධ වෙන දේ ලියන්න බරපතල වචන දැමීමෙන් නම්බුවක් ලැබෙනවට වැඩිය පටලැවිල්ලක් සහ සමාජයේ නොම ගැවීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මූලික උපදේශ වලට නැවත වුන් කන්දේ තුන්ේ දවසින් සැක වටිනවා. ඒකෙල උත්සාහයක් කරලා බලන්න නිකන් වාඩි වෙලා මොනවද පේන්නේ කියලා කියන්නේ. ඒක වටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම පැනය වත කිරීම සම්බන්ධවයි. වත කිරීම යනු කුමක්ද? එය සතිය වැඩිවීමට උපකාර වන්නේ කෙසේද? මේ පිළිබඳව කරුණාවෙන් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි මේ ඇසීමට හේතුව මෙවැනි ගැටලු හැම වැඩසටහනක වගේම තිබෙන නිසා. ඔය ප්‍රශ්න තියෙනවා හොයාන කියොත් නම් හැම වැඩසටහනකම තියෙනවා. වත හිල් වෙච්චාමත් ඔයගේ ප්‍රශ්න හිටිනවා. එහෙම කරන්නේ නැතුව මූලික උපදෙස් ලබා ගන්න කරා. වත කියලා කියන්නේ ඩියුටිස් අපි මහානකම් කරනකොට ඒවට කියනවා මොනාස්ටික් රූල්ස් ආයතනයේ කරගෙන යන්න අවශ්‍ය කරන වගකීම් බෙදා ගන්නවා. බෙදාගත්තා මේ වට එක එක වත් ආගන්තුක කෙනෙක් આવොත් කවුද වත් කරන්නේ? ලොකු ස්වාමීන් කවුද වත කරන්නේ? බුද්ධ බුදුහාමරගේ කුටියට කවුද වත පුරන්නේ? ඒ වගේ එක එක එක එක වත් 14ක් අපිට බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. ජීව තමයි ඩියුටි රෝස්ටර් එක කියලා කියන්නේ. නැත්තම් ජොබ් එකක් දෙනකොට රෙස්පොන්සිබිලිටිස් දෙන්නේ ඒක තමයි වත කියන්නේ. ඉතින් ආයතන පවතින්නේ ඒ ක්‍රමයට තමයි. ඔව්ව විශ්ඳන්න යන්න එපා. භාවනා කරන කට්ටියව සතිය පිහිට වීම වතක් කරගන්න. තමන්න කරන තියෙන එකම වතයි තියෙන්නේ සතිය පිටුන එක විතරයි. ඒතර අනේ සියල්ලම කර දෙනවා. ඒක සබ්බකිච්ච සාධාරණ මහා මච්ඡෝවිය කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. සීල කෘත්‍ය සම්පාදනය කරන්නා වූ මහයමති කෙනෙක් වගේ සතිය වර්ණේ කරනට ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ නිසා මේවා මූලධර්ම ප්‍රශ්න. නමුත් මේ සමහරෙකුට මම හිතන්නේ උත්තර පිළිතුරු වෙනවා ඇති. ඒ නිසා එකම වතයි යෝගාවචරයට තියෙන්නේ වත් සත්‍යමත් වෙන එක විතරයි. සමත්යි. ඒකට අපි පැයකුත් විනාඩි 25ක් විතර අරගෙන තියෙනවා. ආයිති අපිට තියෙනවා විනාඩි 35ක විතර කාලයක් සක්මන්ට. අපි තුනට නැවත gediy ඇහැඳවලා පරියන්කයකට එනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දරුවන් සරණයි.